අවසරයි ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න 29ක් ලැබිලා තියෙනවා ප්‍රශ්න 29න් 23ක් භාවනා හා සම්බන්ධ ප්‍රශ්න ඉතුරු ප්‍රශ්න සතිය සහ වෙනත් පොදු කරුණු පිළිබඳ ප්‍රශ්න භාවනා පිළිබඳ ප්‍රශ්න මම එක්සල් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ගරුතර ස්වාමින් වහන්ස මා සක්මනේදී පාද පොළොව මත ස්පර්ශය කෙරෙහි සිත තබයි මාරුවෙන් මාරුවට පාදවල ස්පර්ශය කෙරෙහි අවධානය පිහිටුවමින් මද වේලාවක් ගමන් කරයි සමහර විට සිත පිට ගියද එසේ වූ වග දැනගන්නා අතර නැවත පාද කරගෙන ඒමට හැකිය. බොහෝ වෙලාවක් ගත වූ විට සක්මනේ වේගයේ බාල වී මා පැද්දෙමින් රූකඩයක් ගමන් කරන ලෙස හැඟේ. පරයන්කයට පැමිණි පසු හුස්ම වහා නොදැනී ගොස් සිත සමාධිමත් වේ. වරින් වර හුස්මවල දැනීමද උදරෙහි පිම්බීම හැකිලීමද ඉඳගෙන සිටින ඉරියව්වේ ඉරියව්වේද කෙරෙහි සිහිය පිහිටයි. ඉරියව්ව යන ඉරියව්වේ නම් පාදවල පොළවේ ස්පර්ශයේද පස්සේ පා පිටේ ස්පර්ශයේද පස්සේ මේ කියවන ටිකක් අමාරුයි පස්සේ පිටේ ස්පර්ශයද දැනේ වරික භාවනාවේදී ඇදී ගිය මරණාසන්න අත්දැකීමක්ද එහිදී සතිය පිහිටි ආකාරය පිළිබඳ වාර්තා කිරීමට ඔබ වහන්සේගේ අවසරය ඇතිව කැමැත්මි කැමැත්තෙමි මා විදේශ රටකදී මිතුරන් සමග සවාරියක ගියෙමි දහවල් ස්වාභාවික තටායකින් තටාකයකින් නාන්නට තීරණය කළෙමු. මා ඇඳුම් මාර්කර පැමිණෙන විට අයෙක් ගොඩ සිටි අතර කිහිප දෙනෙක් වතුරේ මදක් ඈතින් සිටියහ. ඔවුන් හා එක්වන අදහසින් මා වතුරට බැසීමි. තැබුවේ අඩි දෙකකි. බොරළු ලිස්සා මා වතුර යටට ඇදිනි. අවසන මා පතුලේ සිට ගතිමි. ඇස් අරගෙනය. මගේ කුසමෙන් කිහිප ගුණයක් මා යටට ගොසිනි. හිරු එළිය නිසා ජලකඳ ලා කොළ පැහැකින් දිස්සිනා මහා පිහිනීම පිළිබඳව අයන්නවත් නොදැන සිටියෙමි. මේ සියල්ල අතර මගේ මනස ඉතා සංසුන්්‍ය වැටි ඇති අමාරුවද ගොඩ ඒමට නම් චලනයන් ඉතා අඩුවෙන් ගත කළ යුතු බවද වැඩි වෙලාවක් නොමැති බවද වැටහිනි. මද වෙලාවකින් අත්ගසා උඩට යා හැකි බව වැටහිනි. එසේ කළ මා වතුර මට්ටමට උඩින් අතවනා මා ගිලෙන බව සංඥා කර නැවතත් යටට ගියේය. කිසිවෙකු මා බේරාගන්නට එන මගක් නොපෙනින. මා ආයෙත් වරක් එයම කළෙමි. නැවතත් කවුරුත් එන වගක් නොපෙනින. දැන් තත්පර 30කට වඩා ගත වී ඇත. තවසුළු මොහොතකින් මරණයට පත්වන බව හැඟින. ඒ සම්බන්ධව ඊතරම් බියක් නොවිය. මරණයට ලෑස්තිසේය. ඊළඟ මොහොතේ මා කියවූ වார்த்தාවක් ඇසුරින් ඊට අභියජනක අධ්‍යක්ීමක් ලැබීමට නිමේෂයක් ඇති බව වැටහිණි. නැවත ජීවිත ආශාව ඇතිවිනි. ආයෙත් උඩට ගොස් ජල මට්ටමින් උඩට පැන හෙල්ප් යනුවෙන් කෑගසා ආයෙත් යටට ගියේය. මෙවර ජලයේ පාට තැඹිලි පාටය මිතුරෙක් පැමිණ මා බේරා ගත්තේය. ඕන් සිතා සිටියේ මා දිය යට විහිළු කරන බවක් බවක් බවත්ය පිහිනන්නට බැරි බව නොදැන සිටියහ. උඩට ආපසු මා හුස්මට ඊතා කෑදර විය. ගරුතර ස්වාමින් වහන්සේ මෙහිදී සතියේ ක්‍රියාකාරීත්වය කෙරෙහි මා විශ්මයට පත්විය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ වගේ ඒ සංසිද්ධියම කෙනෙකුට බයක් ඇති වෙනවා මැරෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවක ක්‍රියා කරන ආකාරයේ ඥානගතව නැත්තම් සංසාරගත වෙන එකක්ද නැත්තම් බය වෙන එක හෝ බය නොවෙන එක පුහුණුවකින් දෙන්න පුළුවන් එකක්ද නැත්තම් සහජාසයක්ද කියන එක ඒක හොයාගන්න බෑයි කියලා කියනවා මේ දෙයක් වුණාට පස්සේ කලබල වෙනවද නැත්නම් තැම්පත් වෙනවද කියන්නේ. ඉතින් භාවනා විදිහේ කරන්නේ කලබල වුණත් තැම්පත් වෙන කාට වුණත් තැම්පත් වීම සඳහා අවශ්‍ය උපදෙස් ටික ලැබලා දෙනවා. ඉතින් ඒ නිසා වැඩි වැඩියෙන් කලබල හරහා ගිය කෙනා භාවනා විදී ඔය මරණ මරණ පැය අධ්‍යය කියන කිට්ටු අත්දැකීමක් ලැබලා <clears throat> තේරුම් ගන්න මෙතනත් එකම ප්‍රශ්න තියෙන කලබල වෙන එක විතරයි. ඒ නිසා කලබල නොවී සිටීමෙන් තමයි කෙනෙකුට උදව් කරන්න පුළුවන් වෙන්නේ නැත්නම් බොඩි නොලෙජ් එකට වැඩ කරන්න පුළුවන් වෙන්නේ ඔක්කොම කරන්න දෙන්නේ නැතුව මේ අවුල ඇති කරන්නේ කරදරජයක අපි කැමති දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ වගේ වෙලාවලදී ක්‍රියාත්මක වෙන ආකාරය සමාජ භාවනා කරපු කෙනෙකුටවත් කරගන්න බැරි මට්ටමේ බොහෝම මේ සූක්ෂම ක්‍රමවලින් සමහරු නැගිටලාවිලා කතා කරලා කියනවා මේ භාවනා කරලවත් එච්චර මේ වගේ කලබල වෙලාවක උපේක්ෂාවක් ගන්න බෑ කියලා. නමුත් භාවනා කරන නිසා භාවනා කියලා දෙයක් ලෝකේ තියෙන නිසා අනික් අයට කියන්න පුළුවන් මේ සතිය කියන එක පුහුණුවකින් ගන්න එක නෙවෙයි. සතිය කියන එක අපි ළඟ තියෙන එකක්. නමුත් සතිය සමාදන් වෙනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ මේ සතියට වැඩේ බාර දීලා සතිය සමාදන් වෙනවද නැත්නම් අපේ දැනුමෙන් අනම්මනම් උපකරණ දාලා වැඩ කරන්න ගියොත් සතිය ස්වභාවය තමයි පස්සට යනවා. එහෙම නැත්නම් මොනවාක්වත් කරන්න දෙවියෝ සතිය අවශ්‍ය කටයුතු කරනවා. මේකෙන් කියන්නේ මේ ඔක්කොම මැරෙන්න දෙ නැතුව බේරනොයි කියලා. මැරෙන්න තියෙනවා කොහොමද මැරෙනවා? ඒක වෙනම කතාවක්. නමුත් මේ සතිය දුන්නාම අවුලක් කරන්නේ නැතුව ස්වභාව ධර්මයට මේ ඇඟේ තියෙන සාමාන්‍ය බුද්ධියට ක්‍රියාත්මක වෙන්නට ඉඩ දෙනවා. ඉතින් වගේ සිද්ධි හරියට මේ ආගමානුකූලව අර්ථකථන දෙන්න හදනවා. ඒ ආගමේ නැත්නම් දෙයන්නාංශිකේ ආකර්ෂණ නිසා වෙච්ච එකක්. නැත්නම් මේ කාගේරි ග්‍රේස් එක නිසා වෙච්ච එකක් කියලා. නමුත් ඒක ආගම පැත්තකට දාලා ගත්තොත් ඒ ශරීරයේම තියෙනවා. ඒ වගේ වෙලාවවල ක්‍රියාත්මක වෙන්න යාන්ත්‍රණයක්. ඒක මේ පාඩම් පොත්වල උගන්නලා පුහුණු කරලා ගන්න එක නෙවෙයි. ඒක ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැති එකයි කොරස් කටේවත් අදලා ගන්න මේ අවුල් කරන එක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. මේ වගේ කෙනෙක් ඉතින් භාවනා කරුවට පස්සේ තේරෙනවා බුද්ධ ඥානංශ අපි ගිනියනවා මේ වගේ අපහසු තත්ත්වවලට ගෙනියලා ධර්ම ආරක්ෂාව පෙන්නලා සද්ධාවේ ආරක්ෂාව පෙන්නලා සතිය ආරක්ෂාව පෙන්නනවා දීලා සද්ධාවෙන් සීලයෙන් සතියෙන් පෙන්වන්නේ පෞරුෂත්වයේ තමයි ඇති කළ වෙන්නේ. කලබල වෙන්න එපා. කලබල වුණොත් මේ කාටවත් වැඩ කරගන්න බෑ කියලා. ඉතින් ඒක මේ මර පටන් ගත්ත වාක්‍යමයි කියන්න තියෙන්නේ පුහුණුවකින් එන එකක්ද? එහෙම නැත්නම් කියලා දෙන්න පුළුවන් එකක්ද? නැත්නම් සහජාතයෙන්ම සමහර වෙකට කැමති. ඉතින් ඒක නිසා ඔක්කොටම මේ මම මේ කතා කරන උගක් වලට බහනා තියෙන විපස්සනා පැත්ත මූණ දීපු කෙනා දන්නවා ওই මූණ දීපු කාරණා ওই තරම් බය වෙන්න දෙයක් නැහැ. මූණ දෙන්න ඉස්සරලා නම් පුදුමාකාර පෙට්‍රල් විච්චක් පුච්චනවා. මේක නොවෙන්න. වෙලා බලනකොට ওই තරම් මොනවත් ඔගේ ගන්න දෙයක් නැහැ. ඒක සාමාන්‍යයෙන් පේනවා අපි ඕනෙම ජීවිතේදී මොකක් හරි අමාරු විභාගයකට ලෑස්ති වෙනකොට විභාගේ කරනකම් පුදුමාකාර ටෙන්ෂන් එකේ ඉන්නේ. විභාගේ පාස් වුණාට පස්සේ ඒ විභාගය ගණන් ගන්න ඊගා විභාගෙ ලොකුයි. ඊට පස්සේ අර පරණ විභාගයට කවුරුහට මහන්සන දෙකොත් අයියෝ ඔකට ඔච්චර පාඩම් කරනද මාත් පාස් වෙච්ච විභාගෙනේ කියලා ඒක පාස් කළා සලකනවා. හැබැයි Taman ඊගාට යන එක මහා ලොකු කරලා ඉතින් ඒක තමයි මේ ජීවිතේ කුතුහලය කියන එක තියෙන්නේ. ඉතින් ඒක භාවනාව ජීප් කියලා දෙනවා. මේක ඇත්තට රට කලඹන්නේ නැතුව, හිත කරදර ගන්න නැතුව මේ ගමනේ යන්න පුළුවන්කම. හැබැයි එතකොට නිකන් පික්චර් එකේ කිසි ගේමක් නැහැ. පික්චර් එකේ නිකන් ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් හිටියොත් නේ පික්චර් එක බලන්නේ කට්ටිය. මේකෙදී එහෙම එකක් නැහැ. ඉතින් ඒක නිසා හරි අමාරුයි මේ විපස්සනාව කියන එක ජන විඥාණයට දෙන්න. සමහරු මේක බාර ගන්නවා, සමහරු බාර ගන්න. සමහරු මේක গুপ্ত විද්‍යාවට දානවා. සමහරු මේ භාවනාවේදී අත්දැකියක් අපි දෙර ගන්නවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමේ තමයි මේක මේ Tamanට මෙහෙම වුණත් තව කෙනෙකුට මේක ගහපා දෙන්න මේක තුරුම්පක් කරගන්න අපිට පුළුවන් කමක් නැහැ. අපිට තියෙන්නේ මෙහෙම දේවලුත් වෙනවා. ඒක කිසිම භාවනාවක් නැතුව. භාවනා කරපු කෙනෙක් පිටේ කලබල වෙන්නත් ඉතිතියි. එහෙම කියන්නත් බෑ. එහෙම කියලා ඉච්ඡිත සාධකයක් කියන්නත් බෑ. ඒක නිසා අපිට අපි දන්නේ නැති ලෝකයක් තියෙනවා කියන එක විතරක් පණිඩයක් වෙනවා. අපි මේ දන්න ලෝකේ නැත්නම් මේ තර්ක මනස මේ සම්පූර්ණ සත්‍යද්ධි සංසිද්ධියෙන් 10%ක්වත් නැහැ. වැඩ කැලලා තියෙන්නේ යට. ආන්න ඒකට විරුද්ධ වෙන එක හුඟක් ආධ්‍යාත්මිකයි. හුඟක් ආගමනුරූපයි. ඉතින් ඒවට මේ වගේ අත්දැකීම් වලින් හෝ භාවනාවෙන් යන්න පුළුවන්. ඉතින් භාවනාදී කරන්නේ ඒක ක්‍රමානුකූලව ගෙනියලා ආයෙ මුලට ගේනවා ආයෙ ගෙනියනවා. ඒ නිසා කියලා දෙන්න පුළුවන් පැහැදිලිවම මරණ බයට පුරුදු කිරීමක් තමයි විපස්සනායෙන් කරන්න කියන්නේ. ඊළඟ ප්‍රශ්න දෙකම ආනාපාන සති භාවනා පිළිබඳ මූලික කරුණු පිළිබඳ පිළිබඳව විමසලා තියෙන නිසා මම ප්‍රශ්න දෙක මම එකවර කියනවා. ගර්ථර ස්වාමින් වහන්සේ අප ආස්වාසය හා ප්‍රස්වාසයේ පිළිවෙලින් නාසයෙන් හා මුඛයෙන් කරන්නෙමු. භාවනාවේදී එය එසේම විය යුතුයද? පහදා දෙනු මැනවි. ඔබ වහන්සේ চিරාත් කාලයක් ඉහෙන් වැඳ වේවා. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවෙන් සමාධිය වැඩිීමේදී ශරීරයේ නොසොල්වා එකම ඉරියව්වේ තබා ගැනීම අත්‍යවශ්‍යද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වේවා ත්වන් සරණයි ඔය ආනාපානේ තියෙනවා මේ හිතමත කරලා කරන්න පුළුවන් ගතියකුත් තියෙනවා ඉබේ සිදු වෙන එකක් තියෙනවා අනිචානුක පේශින්ගිනුත් ආනාපාන සිද්ධ වෙනවා ඉච්ඡානුක පේශින්ගෙන් හිතලා ගන්නත් පුළුවන් ඒ නිසා මේ ආනාපානේ සර්වචන්සිය තෝරාගෙන තියෙන්නේ හිතාමතා කරන්නත් පුළුවන් නිකන් වෙන්නත් පුළුවන්. ඉතින් භාවනා කරන්න ගියාට පස්සේ අපිට අර ඉබේ සිදුවෙන ආනාපානය නුහුරුණු පුරුද්දයක් බවට පත් වෙනවා. හැම වෙලාවෙම ඒකට මේ ෆෝස් බ්‍රීතිං එහෙම නැත්නම් හිතාමතා කරන්න පටන් අර ගන්නවා. ඒත් කමක් නැහැ. සතිය පිටලා තියෙනවා නම් ඒක ගණන් ගන්න නැතුව යන්න. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ හිතාමතා කරන ගතියින් ඉබේ කරන ගතියට යන එක ස්වභාවික දෙයක්. ඒ නිසා මේක පපුවෙන් සහ නාහින් කරන දෙයක්ද හිතාමතා කරන දෙයක්ද කියන එක මොකුත් එපා. මේ කයෙහි හිත තියනවා කියන එකට ආනාපානයේ නිමිත්තක් වුණා නම් වැඩේ ඉවරයි. ආධුනිකයා එතනින් සතුටු වෙන්න ඕනේ. ඒකල එයාට කරගෙන යන්න දෙනවා. මොනම විදිහකින්වත් අත තියන්න එපා. ඒ නිසා ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලන්න කොච්චරද කියනවනම් භාවනා කරන කෙනාට ඒකවත් බෑ. ඒකටත් ඇඟිලි ගන්න. මේ හුස්ම වෙනද නිකන් වෙලාවට හුස්ම ගන්න එකවත් සාමාන්‍ය විදිහට කරන්න බෑ. නමුත් ඒකට අනුකම්පා කරන්නයි කියලා ඒ මේ බුදුන් පණ්ඩිත සාංශිත් බණේදී නොකිය කියනවා. කටුකුරුන්ද සාංශිත් කියන තී පටන් ගන්නකොට ඒ වගේ කෝල ගතියක් එනවා. කෝඩු ගතියක් එන කමන්නේ. ඒකට දොස් කියන්නත් එපා. හිතනක් කරගන්නත් එපා. ආනපනෙට හිත ගියයි කියන කයේනේ හිත තියෙන්නේ. ඕක හිතලා කරත් එකයි. කිරුණත් එකයි. ඔය ගැන ඉතර මේ හිත කරදර ගන්න එපා. දැනට සතිය තියනවා කියන එක කරගෙන යන්න. ඉතින් දෙවෙනි එකේ තියෙන්නේ මේ සමතේ වඩන්න එකම තැනක තියාගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් අපි ඇත්තටම මුලින් එහෙම සමතේ වැඩිමක් තමයි කරන්නේ. ඉතින් එහෙම එක තැනක තියලා කෙරුවට පස්සේ කැඩෙන්නේ නැත්තේ නෑ. යම් වෙලාවක කැඩීම පිළිබඳ සැක හිතෙනවා නම් අර පටන් ගත්තට මූල ලක්ෂණයටම මූල මූල කර්මත්තාන හිත තැබීමෙන් සැක දුරු කර ගැනීමේ දක්ෂකමක් තියෙනවා. නමුත් සමහරු ඉන්නවා අරමුණේ හිත තියන්න උත්සාහ කරනවා. එහෙනම් නැත්නම් ආනපාන හිත තියන්න කියලා කියමු. හිත පිට යනවා. පිට කියන ගැන සැක කරන්නේ ඒක බරද්දක් ඉද සලකන. ඒ කිනට ආනපාන දෙන්න ඕනේ මේ ආනපාන අපි පාවිච්චි කරන්නේ සැකනම් බයක් ඇති වුණොත් පහළෙන් ගිලුණා වගේ හිතුනොත් නැවත ගෙනල්ලා උරගා බලන්න විතරයි. එහෙම නැත්නම් මේ ආනාපානෙම දිගට බින්න ඕන කියන කතාවක් නැහැ. ඒක නිසා ඒ ඒ අර ඒක වැඩිපුර අවධාරණය කෙරුවොත් නිතරම ආනාපාන ඉන්න ඉන්න ඉන්න ඉන්න කියලා ඒ යෝගාවචර පිටේ යෑම බිහිතිකාවක් කරගන්නවා. නමුත් මම මේ වාක්‍යකින් කියන්නේ පිටේ ගියාට හිත බයක් නැත්තම් හිත විශ්වාස නම් පිට ගැටස් නැහැ. Taman දන්නවා මේ ආනාපාන මෙතන තියෙනවා. දැන් පිට තියෙන සද්දයකට කියන්නකෝ දැන් සද්දේ ඉන්න බව දන්නවා. ඒක ඉච්චරයි. මේ සද්දෙට පිට ගියා කියලා තලුනොත් සලුනොත් කෙලසුනොත් විතරයි මේ යෝගාචර කියන්නේ ආනාපාන ගිහිල්ලා ආයෙත් අර සැලීම කෙලසීම නතර කරලා පුළුවන් තරම් ආනාපාන ඉන්නේ කියලා. ඉතින් ඒක මම දන්නේ මේ මෙහෙම කිව්වට මේ පුරුතල පෞෂත්ව ලක්ෂණ දෙකක් මේ කතා කරන්නේ සමහරු ආනාපානෙම සිටිය යුතුයි කියලා දැඩි මතයක ඉන්නවා ඒක සමතේට බර කට්ටිය. තව කවුරු හරි කියනවා නෑ එහෙම ස්ථිර අරමුණක් ඕනේ නෑ කොහේ හිටියත් ඉන්න බව දන්නවනම් හරි කියලා ඒ විපස්සනා කරන කට්ටිය මැද ඉඳලා කියත හැකි ආනපන හිටපන් පිටි ගියාට ඉතනක් කරගන්න එපා සැකනම් ආනපණ්ඩයිල සැක දුරු කරගන්න සැක නැතිනම් හිත පිට යන්න කියලා ඉතින් අර තුන් දෙනාටම ගැළපෙන එකක් තමයි කියන්නේ ඊළඟ ප්‍රශ්නය අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ මා භාවනාවට ආධුනිකයෙක් මගේ පසුගිය දින කීපයේ අත්දැකීම් මෙසේ විස්තර කිරීමට අවසර මා පරියංක භාවනාවට වාඩි වූ විට ඊතා ඉක්මනින් මගේ සිත තැන්පත් වී මා වාඩි වී සිටින බව මගේ සිතට ඉතා හොඳින් දැනේ. මට නිින්ද ගොස් නැති බවත්, ක්ලාන්ත වී නැති බවත් පැහැදිලිය. නමුත් මම ඒ දන්නේ කෙසේදයි විස්තර කිරීමට අපහසුය. සමහර දිනක හුස්මක් දෙකක් නාසයට හා උඩුතලට දැනේ. ඉන්පසුව කිසිවක් නොදැනේ. සමහර දිනක උදරයේ පිම්බීම හැකිලිම කිහිප වරක් දැනී නොදැනී යයි. පරියංකේ විනාඩි කිහිපයකට පසු මාවශ්‍යනික ගැස්සීමකට ලක්වේ. ඒ ඇත්තටම ශරීරයේ ගැස්සෙනවාද මානසික තත්ත්වයක්ද යන්න හරියටම පැහැදිලි නැත. ගැස්සීමක් ගැසීමත් සමගම නොඑක ආකාරයේ සිතුවිලි සිතට එයි. ඒ සමගම මගේ සිත විසිරී ඇති බව හැඟේ. නැවත මූල කර්මස්ථානයේ සිත ගත යුතු බව හැඟේ. නමුත් කුමකට සිත යොමු කළ යුතුද යන්න පැහැදිලි නැත. ඔබ වහන්සේගෙන් කාරුණික අනුශාසනයක් බලාපොරොත්තු වෙමි. මේ මාගේ පළමු වන කමඨාන් වார்த்தාවය මගේ ප්‍රශ්නේ નિවර්දිය වරණෝගේ නොර වර නැගී නොමැතිනම් සමාවන සීක්වා. ඔබ වහන්සේට නිවන් සුවත් වේවා. ඒක මට ප්‍රශ්නේ තීරුණා නම් මට කියන්න තියෙන්නේ අපේ ප්‍රകൃතිය කියලා එකක් තියෙනවා. මම දැන් මෙතන කියනකොට තියෙන ප්‍රകൃතිය කවුරුවක්වත්ම දන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඔය එක්කෙනෙක්වත් මම කවුද කියලා දන්නේ. අනිත ඔක්කොම දන්නේ. ඒ වෙනුවට බුදුරජාන් වහන්සේ අපිට දීපු මූල කර්මස්ථානයේ ඉන්නකොට දැන් මූල කර්මස්ථානයේ ඉන්නවා කියන එක දන්නවයි කියලා අපි මේ වෙලාවේ ගමු. ඊට පස්සේ මූල කර්මස්ථානෙන් පිට ගියයි කියලා දන්නවා. එතකොට අවස්ථා තුනක් තියෙනවානේ. අරමුණෙන් පිට අවස්ථාව, අරමුණේ ඉන්න අවස්ථාව සහ මම දැන් මෙතන කියලා නිකන් Taman gedere ඉන්න වෙලාව. ඉතින් අර ওই තුنين අමාරුම දේ තමයි විස්තරකරනද මම ස්වභාවයෙන් මෙතන ඉන්නවා කියන එක. ඒක මොනම වචනයකින්වත් විස්තර කරන්න බෑ. ඒකට කියන්නේ ඉන්ට්‍රොසෙප්ෂන් කියලා. අපි මට දැන් බඩගින්නක් තියෙන බව මම කොහොමද දන්නේ? එහෙම නැත්නම් මම දැන් ඇත්ත කවහන ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? එහෙම නැත්නම් නිදාගෙන ඉන්නකොට සතපිලා ඉන්නකොට සතපිලා ඉන්නවයි කියලා. ඒක ඒක භාවනා කරලා දන්නේ කන්නේ නෙවෙයි. ඒක හැම වෙලාවෙදීම අපි ඔරියන්ටේෂන් එක ගන්නව නැත්නම් මම හදාගෙන ඉන්නේ. ඒකට කෘතිම දෙයක් තමයි අරමුණ. ඒක නෙවෙයි අරමුණ කියන්නේ ඊට වඩා කෘතිම දෙයක්. ඊට පස්සේ මේ કૃතිම දේ ඉන්නකොට වැඩි වැඩියෙන් ඉන්නකොට මේ මමයා කවුද කියලා අවබෝධ කරගන්න ඉඩ තියෙනවා. නමුත් අරමුණෙන් හිත පිට ගියාම ඒ தත්ත්වය තවත් බැහැර වෙනවා. ඉතින් මේ තුනම නිතම් තමන් මමයා ගෙදර ඉන්න වෙලාව නැත්තම් ඒකද තාවෝයිසම් කියලා කියන ස්වභාවේ ඊට පස්සේ මූල කර්මස්ථානේ ඉන්න වෙලාව පිට ගිය වෙලාව. ඔය තුනෙන් කොයි එක හරියි මෙතනයි මම ඉන්නේ කියලා දැනගෙන විස්තර කරන්න පුළුවන් නම් තුනම සමානයි. මෙතන හිටියත් එකයි අරමුණේ හිටියත් එකයි පිට ගියත් එකයි. නමුත් ආධුනිකය ස්වරූපේ තමයි මම මේ දැන් මෙතන කියන කවදා හිතලත් නැහැ කියන්නත් බෑ. මාළුව වතුර ඉපදුනාට මාළුව කවදාකවත් මේ වතුර කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැතිලු උට. උල්පදිලා තියෙන වතුරේ නිසා උ දන්නේ නැහැ. ඒක නිසා සමහරට මාරුවට හිටනකොට හයිඩ්‍රොලොජිස් කෙනෙක් හම්බෙලා වතුර ගැනීම කරගන්න. ප්‍රශ්න වෙලා දිනකට ගොඩට ගන්න හොයි දැන් නැතුව හයිඩ්‍රොලොජි ඉන්න කොට ඉඳා. ඉතින් මාළුව වතුර නෝ ඌ මැරෙන කම්ම දන්නේ නැහැ වතුර ඉන්නේ කියලා. එහෙම නැත්නම් මේ ඇහැ මුළු ලෝකෙම බැලුවට ඇහැ කවදාකවත් ඇහැ දැකලා නැහැ. අපිට ඒක ප්‍රශ්නේ නැහැ. අපිට ලෝකෙ පේන තාක්කල් ඇහැට හැපෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි මෙතෙක් සංසාරේ කොච්චර දුකල් ඇවිදලා තියෙනව කවදාකවත් මම කවුද කියන එක හොයලා නැහැ. හොයන්න බෑ. ඊට පස්සේ අරමුණේ ඉන්න වෙලාවේදී අරමුණේ ඉන්න බව කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ඉතින් අපි කියන ආස්වාස කරන සීතලයි ප්‍රසවාස කරන උණුසුමයි මේක දිගට යනවා කැටට යනවා කියලා ඒක කියන්නේ ස්වභාවයෙන් අපි යන්නේ. ඒක කමඨාන් සුද්ධ කිරීම කරලා කරලා කරලා තමයි කෙනෙකුට කියන්න තියෙන්නේ කොච්චර භාවනා කරත් වෙන කෙනෙකුට උදව් කරන්න බෑ. මම අරමුණේ ඉනකොට අරමුණේ ඉන්න බව දන්නේ නැටි කිව්වේ නැත්තම්. ඒක දන්නවනම් අරමුණේ පිට ගියාට පස්සේ දැන් ඉන්නේ අරමුණේ පිට බව දන්නවනම් අරහා සමානම ආනිසංසයක් තියෙනවා. මම තාදුනිකයෙක් හිතන්නේ අනුගාර හිතන්නේ මම අරමුණේම ඉන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා ආදුනිකයෙක් පැත්තෙන් බලනකොට මේ ප්‍රශ්නේ වෙන පැත්තක්. ප්‍රවීණයේ පැත්තෙන් බලනකොට වෙන පැත්තක්. එකයි තියෙන්නේ Taman ඉන්න මට්ටම තව කෙනෙකුට sannivedanaya කිරීමේ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. කිසිම දවසක අපි ඒක දන්නේ ඒකට යථාභූත ඥානය කියලා කියනවා. ඇත්ත ඇති හැටි තියෙනවා කියනවා. යථාව දර්ශනය කියලා කියනවා. ඒක තිබුණට කියා ගන්න බැරිකම තියෙනවා. ඒක උදාහරණයකට කියන්නේ ගොළුෙක් දැකපු හීනයක් වගේ. ඔළුව හිනේ දැකට උට කියන්න ඕනේ කියාගන්න විදියක් නැහැ. ඉතින් අපි කරන්නේ අපි ඔළුව ටික ඔක්කොම එකතු වෙලා අපි ඔක්කොම දකින්න හිනේ දන්න විදිහට එලි කරන්න හදනවා. ඒ පැත්තෙන් බැලුවොත් මම දැන් මෙතන ඉන්න එක බැලුවත් අරමුණ බැලුවත් පිට හිටියත් ඇතිදේ ඇති හැටියට කියන්න බලන එකකින්වත් අපි කෙලසෙන්නේ නැහැ. ඒ නිසා ලේසි තන බුදුරජාණන්සේ පෙන්වන්නේ මේ මම දැන් මෙතන කියන එක. භාවනා කරන කෙනාට මේක තේරෙනවා. මාට දෙසරක් මතක් කරපු විදිහට පොඩි ළමයෙක් බිස්මින් වලදී කිව්වා වගේ පන්තියට පොක්කර වාඩි වෙන්න කියලා හුස්ම දිහා බලන්න කිව්වහම පොඩිම ළමයා කතා කරලාකලු ටීචර්ට මට හුස්ම දෙන්නේ නැහැ. ටීචර් ගණන් ගත්තේ නැතිව. දෙවෙනි දවසේ භාවනා කරන්න බැලුවලු මේ ළමයා හොඳට භාවනා කරනවා. ඒක කිව්වලු ටීචර් හුස්ම බලනකොට මට හුස්ම පේන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි දවසේ කිව්වලු පේන්නේ නැහැ. පස්සේ ටීචර් රිට්‍රීට් එකට ආවට පස්සේ කියනවා දැන් ඔබ හන්තිය කියන විදිහට අරමුණ ගෙවුනට පස්සේ ඔතන ඉන්නේ අපි. එළමෙ පටන් ගන්න තියෙනම අරමුණ ගෙවිච්ච තැන. ඉතින් එළමට උස්ම පේන්නේ නැහැ නේ. ඒක අපි කියනවා මම දැන් මෙතන කියලා. ඒක අපිට පේන්නේ භාවනා කරලා පුරුදු කෙනෙකුට ඉඳගත්තට පස්සේ මේක ඇතුලේ මොනවද කම්පන චංචල වගේක් පේන. පටන් ගන්න වෙලාව ඉඳලා පේනවා ඒක තැනක් නැහැ. මුළු ශරීරෙම පේන්නේ අනුරිත්තක් වාගේ, එනතන් ගොජයක් වාගේ සම්තතියක් පේනවා. ඒක හොඳයි. නමුත් ඒකේ මුල මඳාගෙන නැහැ. දුවට හගන්න ඒකේ මුලමඳාග නැක සනාතන පටන් ගන්න තියෙනවා මම ඉපදෙන්නත් ඉස්සෙල්ලා මම මැරුණත් ඒක තියෙනවා ඊට පස්සේ ආශ්‍රත් ප්‍රසවාස කියන්නේ රැල් මේ තරංගයක් ඒකේ මුලමඳාග තියෙනවා ඒ නිසා මුලමඳාග නැති අර ඒකාකාරීව පවතින එක අපේ හිත රස ගලන්නෙත් නැහැ ඒක ඒකාකාරී කම්මැලි නිදිමතයි අපි ඒක පාළුවට ගණන් කරන් තියෙන්නේ මුස්පේන්තුවට ගණන් කරන් තියෙන්නේ ඒකට හිත ගිය ගමන් අපි හරි බයයි ඉතින් අපි වෙනුවට අර ඉහළ පහළ යන දේවල් බලනවා සංඛාර කියලා කියනවා සංස්කාරවලට මුල බැඳාගෙන තියෙනවා. ඉතින් අපිට ඒව ගණන් කරන්න පුළුවන්. නමුත් අර දැනෙන මම දැන් මෙතන ඉන්නවා කියන එක මොකෙන් ගණන් කරන්නේ? ඊට පස්සේ ආනපාන සාපේක්ෂව සද්ද වේදනා හිතවිලි තියෙනවා. ඒවට මුල බැඳාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරය මේ ආනාපානයේ කියන අත්වල අල්ලගෙන නැගිටලා යම් වෙලාවක ආනාපානෙ ගෙව්වට පස්සෙත් ඉන්නේ අර ශරීරයේ තියෙන මුලක් මැදක් අගක් නැති දිගටම පවතින සන්තතියේ. ඉතින් මේ වගේ පිරිසක තුන් හතර දෙනෙක් ඉන්න පුළුවන්. එතනින්ම භාවනා පටන් ගන්න. අයිරියට ආනපන පේන්නේ නැහැ. අපි භාවනා කය පිහිටලා තියෙනවා. ඉන්න බව දන්නවා. නිින්ද කියලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. හැබැයි ඒක කියා ගන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා සංනිවේදනයේ ප්‍රශ්නයක් හිටිනවා. හැබැයි මේ පුද්ගලයා භාවනා බොහොම උසස් මට්ටමක ඉන්න කෙනෙක්. නමුත් ඒක අර හෙලි කරගන්න බැරි ප්‍රශ්න නිසා තමයි මේක තියෙන්නේ. ඒකට පන්දිසාංශ කියනවා අපි දහසකුත් එකක් ආප්තෝපදේශ දීලා එයා කොහොම හරි කතා කරලා ගන්න ඕනේ මේ ආනාපානේ හරහා ගිහිල්ලා ආපු එකක්ද මේක නැත්නම් ආනාපානට යන්න ඉස්සෙල්ලාම හම්බ වෙච්චි මේ විවේක තනක්ද කියන එක එයා කතා කරවන්න බැරි වුණොත් ශිෂ්‍යයාගේ දෝෂයක් නෙවෙයි ගුරුන්නාන්සේගේ 100ක් දෝෂයි කියලා පන්දිසාංශ ඉතාමත්ම නිහතමානීව කියනවා. යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට දැනෙන දේ කියන්න බැරි නම් වගකීම 100%ක් ගුරුවරයා තියෙනවා. මොකද අපේ ජීඳා ජීවිතේ අපි දන්නේ නැහැ ඒක. ඒ නිසා අපි ලක්ෂ වාරයක් කියලා දෙන්න ඕනේ. කමඨාන් සුද්ධ කරනකොට මොනවත් ඔලුවට දාගන්න එපා. ඔබට පේන දේ කියපන්. දැනෙන දේ කියපන්. එක්කෙකුටවත් බෑ. එමේ එකෙකුටවත් කියලා කියන්නත් එපයි කියලා කියනවා. ඒක උත්තරමේකටවත් බෑ කියලා තමයි කියන්නේ. නැත්නම් ඒක උත්තමාවියකටවත් බෑ. ඉතින් කියන්න බැරුණාට පහත් කළා සලකන්න හොඳ නැහැ. ඥානරම සංස් කියන සියසරයක් කියලා දෙලවත් 101 වෙනි සැරේ කියවන්න පැකිලෙන්න එපා. මොකද එක එකක් කැමති නෑ ඇත්ත කියන්න. ඇති හැටි කියන්න මොකද ඒක අපේ ජීවිතේ කවදාකවත් දැකලා නැති දෙයක්. නැත්තම් කියලා නැති දෙයක්. ඉතින් අපි මායя පරද්දන්න ඕන බුදුහාමුදුරු දිනවන්න ඕන ඕනේ බයිලාවක් කියන්නේ ප්‍රශ්නයක් නෑ. හැබැයි උත්සාහ කරන්නේ ඔක්කොගෙම වෙන්නේ ගුරුවරයා නම ගැන එක විතරයි. මේ වැටහිච්ච දේ දැනිච්ච දේ ඒ තාලෙන් කියන්නේ එහෙමනම් අර මම දැන් මෙතනත් එකයි ආනාපානෙත් එකයි හිත පිට ගියත් එකයි. ඉතින් ඒක සාමාන්‍ය වැඩමුළුවක මුලදී කියන්න ගත්තොත් අලි අවුලක් වෙනවා. දැන් පහු වෙනකොට පහු වෙනකොට කට්ටිය භාවනා කරුවට පස්සේ නම් කීත හැකි ඔක්කොම ධර්මතා එකකවත් කෙලෙස් නැහැ. කෙලස් තියෙන්නේ මේක මනින්න ගියොත් විතරයි. මේක හොඳයි මේක නරකයි මේක හරි මේක කියපු ගමන් කෙලෙස් ඇති හැටි එහෙලි කරන්න පුළුවන් නම් කිසිම දෙක වරද්දක් නැහැ ඒක නිසා තමන් මෙතන ඉන්නේ මෙන්න මෙහෙමයි මට වැටුනේ නැත්නම් මම මේ දේ භාවනා කරනවා කියලා කිව්වේ මෙන්න මේකයි වැටුනේ කියලා කියනවනම් ඒකේ කවදාකවත් ලකුණු කැපෙන්නේ නැහැ කවදාකවත් sannivedanට බාධා කරන්නේ නැහැ ඒක ඉතින් කෙරෙන්න අහිංසක වෙන්න ඕනේ කියලා කියනවා ආධුනික මනසක් ඇති කරගන්න ඕනේ කියලා කියනවා. ළමා මනසක් ඇති කරගන්න ඕනේ කියනවා. ගුරුරයා කෙරේ නැත්නම් සරුවචනංශ කෙරේ පුදුමාකාර ශද්ධාවක් අපකපක වීමක් කරලා කොහොම හරි මේ සත්‍ය හෙලි කරගන්න ඕනේ. ඒකට ඒ පුද්ගලයාට විතරක් නෙවෙයි අහගෙන ඉන්න ඔක්කොටම පුදුමාකාර සුද්ධියක් ඇති වෙනවා. ඒ නිසා මේ තුනේ කොයි එක වුණත් කමක් නැහැ. මම දැන් මෙතන කියන පටන් ගන්න තැනත් මූල කර්මස්ථානයේ පිට ගියත් වැටහිච්ච දේ කියන්නේ Taman මේව තෝරන්න බේරන්න යන්නේ නැතුව එතකොට බොහොම ඉක්මනට sannivedanaya වෙනවයි කියලා අපි ඊගාව ප්‍රශ්නට යමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම භාවනා වැඩසටහනේ මම දෙදිනක් සහභාගී වුනිමි. භාවනා කිරීමේදී නිින්ද යන ස්වභාවය පිළිබඳව මම ඊයේ දින ප්‍රශ්නයක් යොමු කළෙමි. ඔබ වහන්සේ අවවාද කළ පරිදි නිින්ද යාමට ආසන්න දැයි කල්පනාවෙන් යුක්තව භාවනාවේ නිරත වීමි. නමුත් අද දිනත් භාවනාවේ යෙදීමේදී නොදැනුවත්වම නිින්ද ගියේය. මම මීට පෙර ආනාපාන සති භාවනාවේ දිගටම යෙදී නැත. කමඨහනේ යෙදීමට හැකේ ඊටා කිටි කලක් පමණි. වරහන් ඇතුලේ මිනිත්තුවක් පමණ කියලා තියෙනවා. බොහෝ විට සිත විසිර යයි. නැත්නම් නිින්ද යයි. ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පතමි. භාවනා වැඩමුළුවෙන් පසුව එදිනෙදා වැඩ කටයුතු වල නිරත වීමේදී සිහිය දියුණු වන ආකාරයට කටයුතු කරන අයුරු හා වීරිය වැඩි දියුණු කර ගැනීම පිණිස ඔබ වහන්සේගේ අවවාද පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ත්වන් සරණයි. මේකේ ලියලා තියෙනවා මට අරමුණත් එක්ක ඉන්න පුළුවන් විනාඩියක විතර කාලයක් ඊට පස්සේ එක්කෝ හිත පිට යනවා. කිචිවිලි නැත්තම් නිින්ද කියලා. ඉතින් මේ දෙක අන්ත දෙකක් හිත පිට යනවා කියලා කියන හිත විසිරෙනවා. බලේ වේරි වැඩිකම නිින්ද යනවා කියලා කියන වීර්ය අඩුකම ඒ නිසා බාධාවක් නැහැ. භාවනාවට අවශ්‍ය தত্ত্ব ටික තියෙනවා. මේ කෙනාට පුළුවන් නම් කියන්නේ මේ දවස් දෙක තුනක් කරපු ප්‍රයත්නය තුළ මේ නිින්ද යන හැටි පිළිබඳව නැත්තම් නිින්දදී මේ සීතල වීම පිළිබඳව එහෙම නැත්තම් මේ හිත ගල් වේවිමින් යන ගතිය පිළිබඳව පොඩ්ඩක් හරි වෙනදට වැඩි ඉස්සරහට යා ගන්න පුළුවන් ගතියක් නැත්තම් ඒකෙදී සටන පාවා දීලා පසුබාන්න නැතුව මේක බලන්න ඕන කියන ගතිය යම් ප්‍රමාණයක ජයග්‍රහයි ලකුණු දැක්කද පෙනෙනවද කියන එක කියන්න පුළුවන් නම් මේක කාටත් වගේ ප්‍රෝජන වෙයි කියලා මම හිතනවා. ඒ කියන්නේ උසාවියට කැඳවන්නයි මම මේ නිකුත් වරෙන්ටුවක් නිකුත් කරන්නයි යන්නේ. ඒ පිළිබඳව පොඩ්ඩක් හරි Tamanne වෙන්නට වැඩි ගවේෂණය කරන්න පුළුවන් වුණාද? සාර්ථක ප්‍රයත්නයක්ද උනේ එක අසාර්ථක වුණාද කියන එක කියනවනම් අපිට පුළුවන් වෙයි sannivedanayak කරගන්න. ඒ ප්‍රශ්න ඊට පස්සේ මයික් එක යනවනම් හොඳයිලා අත උස්සගෙන ඉන්න විශේෂ වෙනසක් දරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අඩු ගන්න මේකයි බලන්න ඕනේ මේ ටිකටයි මගේ මානසිකාරය යන්න ඕනේ කියන එක හිත දන්නවද දැන්? මම හිතන්නේ නැහැ සර්. ඒ කියන්නේ නිින්ද එනවා මට කරන්න තියෙන්නේ නිින්ද දිහා බලන එකයි. නිින්ද මගාරිනවත හෝ නිින්දට යට වෙන්නේ නැතුව නිින්ද එන හැටි බලන එකයි කියන එක තමයි හිතට කටයුතු දෙය. ඒක තමයි කමඩාන් සුද්ධ කරනකොට කියන්නේ. ඒක පිළිබඳව වැටහීමක් තියෙනවා නැත්නම් ඒක පිළිබඳව තාම හිත පිරිසුදුමයි. පිරිසිදු මදි. ඒ ඒකට උත්සාහ කරා හැබැයි සාර්ථකුන් නැහැ නින්ද කියලා. අnder වචනේ විස්තර කරන මොකද්ද උත්සාහ කරුවයි කියලා කරේ කියලා. මොකද්ද Taman ගත්ත උත්සාහය කියලා? කමටහනේ ඉන්න ගමන් හුස්ම රැල්ල උඩට පල්ලයට යනවද කියන එක බලාගෙන ඉන්න ගමන් නින්ද ගියා. ඊට පස්සේ නින්ද ගියා. ඔව්. ඔය එතකොට මේ නින්ද යන බවට මොනම පෙරමගුලක් ලොක්කත් පූර්ව සංඥාවක්වත් නැතුව එක පාරට ගියා කියන එකයි කියවෙන්නේ. ඔසන්නස්. ඒක නමුත් මතක තියාගන්නේ කවදාකවත් එහෙම මේ ලෝකේ කවදාකවත් එහෙම හදිසි වැඩ කියලා එකක් නැහැ. හැම එකක්ම සිද්ධ වෙන්නේ පූර්ව නිමිත්තක් පූර්ව ලක්ෂණයක් පෙන්වලා. අපේ තියෙන පමාව මේ පූර්ව ලක්ෂණය දැක්ක නැත්නම් අපිට මේක පාට නිඳ කියයි කියලා. මේකට කියනවා thin slicing of time කියලා. හොඳට අරමුණ දැකගෙන අරමුණේ ටික වේලාවක් යන්න ගත්තොත් නැත්නම් අරමුණක් නිතර එක දිගට ආශ්‍රය කළොත් ඒ ඇතිවෙන සංහිඳියාව තුළ හිත අපි පාරෙන් පිට පන්නන්න කරන වැඩ තමයි වෙන්න පුළුවන් නින්ද කියන්නේ. ඒක නිසා අරමුණේ දිගට යනකොට මතක් ලෑස්ති වෙලා යන්න මේකේ මෙන්න මේ විදිහේ බොරු වලවල් තියෙනවා. ඒ බොරු වලවල් ගැන දැනගෙන ගියොත් වැටෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒක නිසා එකවර වෙන්නේ නැහැ. විපස්සනා ලෝකේ ඇක්සිඩන්ට්ස් නැහැ. විවසනා ලෝක ප්‍රෙඩික් කරන්න පුළුවන්. ඒක බුදුරජාණන් කියලා දීලා තියෙනවා. මේක චිත්ත නියාමයකට යන්නේ. මේක ධර්ම නියාමයකට යන්නේ. ඕගොල්ලෝ හිතන දේවල් වෙන්නේ නැහැ. ඒක කල්ැතු ලැහැත්ති කියලා දෙන්නේ අපිට තියෙන්නේ මේක එක සැරේ වෙන එකක් නෙවෙයි. ඒ නිසා අරමුණ යන ගමන් ඒකට අවදි වෙලා යනවනම් අරමුණ පිළිබඳව නිින්ද පිළිබඳ මේ අවදිය අරමුණ වැඩියෙන් විස්තර කරන්න උදව් කරනවා. දෙක ඒ නිින්ද විතරක්ම නෙවෙයි තියෙන්නේ මේ පැත්තෙන් තියෙන හිතවිලි කියන ප්‍රශ්නකුත්. ඒ කියන්නේ හිත උනන්දු උනාට වැඩි වෙලා තියෙන එක. ඒ නිසා මේක දිගේ යන ගමන් බලන්න මම අරමුණට හිත ගිය ගමන් ගිය ගමන්ම නන්නේ ටික වේලාවක් අරමුණ ඇසුරු කරනකොට මෙයා එන්නේ ඉඩ තියෙනවා. ඊගාට වෙන්න තියෙන සිද්ධිය ගැන ලෑස්තිලා ගියොත් හරිම අමාරුවෙන් ඔයකොට මේ දැස ගැනීම සිද්ධ වෙන්නේ ඒකෙන් තමයි මේක අල්ලන්න පුළුවන්. ඒක නිසා දැන් මේ ධම්මසනතිම දවස් හතරක් කරගන්න බැරිලා තියෙන දවස් දෙකනේ ඇවිල්ලා තියෙන්නේ. නේ ඔසවන. ඉතින් ඒක නිසා සෑහෙන පරණ කර්ම කර්ම තියෙනවා තාම. කඹරන්න වෙලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. අපි උත්සාහයක් කරමු. ගෙදර ගියාමත් slowly mindfully silently කරන පුළුවන් දවසේ විනාඩි 5ක් 10ක් අරගෙන තමන් කරන දේ නැවතිල්ල කරලා බලන්න. මේ නැවතිල්ල කරන දෙයට මම සතිය යොදලා කරනවා. වැඩෙත් කෙරෙන අතර සතියක් වෙනවා. ඒකල තමන්ගෙන් නිකුත් වෙන සද්ද වලට අහුම්කන් දීමින් පුළුවන් තරම් අර දවසේ ක්‍රියාවේගය භාවනාවේ නාමේ අඩු කරකට අඩු කරකට ටික ටික ටික ටික ජීවිතේට දාගන්න එක තමයි එදිනදා ජීවිතේ කරන්න පුළුවන්. පරියන්කයට ගියාට පස්සේ තමන් අඳුනගෙන තියෙනවා නම් මට තියෙන ප්‍රශ්නේ ඉචිවිලි බහුලකම සහ නිින්ද කියලා. නිින්දට දෙන්න තියෙන උත්තරේ තමයි නිින්ද ගත්තට පස්සේ අරමුණට හිත ගිය ගමන් ඊ ගාවට මං වැටෙන බොරු වල නිින්ද වෙන්න පුළුවන්. ඒ නිසා ඒ නිින්ද පිළිබඳ අපේක්ෂා කරනවා කියන්නේ නිින්ද පතනවා කියන එක නෙවෙයි. නිින්ද එන එන මග පෙරමග ලකුණු නැතුව කවදාකවත් එන්නේ. අන්නේ නිින්ද පෙර ලකුණු පූර්ව ලක්ෂණ පුබ්බ නිමිත් අල්ලා ගැනීමේ දක්ෂකම ඇති කරගන්න නම් හැමදාම රැට නිින්දට යනකොට මේ අවදි මනසේ නිින්දට ගිහිල්ලා ඇඟ හැතපුණාට පස්සේ ඒ හිත නිින්දට වැටෙන හැටි තියෙනවනේ. නිින්දට ගියා තවන්නේ නිින්දේ. ඒක දවස් විනාඩි දෙකකින් වෙන්නේ නැහැ. ඒක බොහොම ක්‍රමයට යන තද බල නිින්දට ගියොත් නම් කපාට වෙයි. නැත්තම් අන්න ඒක ස්ටඩි කරන්න. ඒක දාගන්න ඒක තමයි එළියේ තියෙන මැක්‍රෝ ලෙවල් එක ලොකු මොඩල් එක ඒකෙම එකක් තමයි පරියන්කෙත් වෙන්නේ. ආහනීකට යන්නේ අවදි භාවයේ තුල පුබ නිමිත් අල්ලන ගතිය තුල පූර්ව නිමිත් අල්ලන ගතිය තුල තමයි උත්තරේ තියෙන කියලා හිතාගෙන යනවා. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල ගැනීමේදී නොව පිටවීමේදී මට යන්තමට දැනේ. නමුත් උදරයේ පෙදෙසේ පිම්බීම හැකිලිම දැනේ. මා වැඩියෙන් සිත යොමු කරන්නේ උදරේ පිම්බීම හැකිලිම ගැනය. ටික වේලාවකදී මට බුදුරුවක ඡායාවක් නොපැහැදිලි ලෙස පෙනේ. ඒ සමගම ඒ නැති වී නිල් පාට සුදු පාට එළියක් පමණක් පෙනේ. මොහොතකදී සිත නැවත විසිරෙයි. මට තවම සිත සමාධිගත නොවන්නේ ඇයිදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. කො මේ විදිහට බුදු පිළිම පේනකොට බාහිර දේවල් පෙනීදී තාමත් ඒ හරහා පිම්බීම ඇකිලිම බලන්න පුළුවන්ද කියන කට උත්තරේ දෙන්න පුළුවන් නම් සමාධිය ගැන නම් මම වාක්‍යන්නේ මට වාක්‍යන්නේ මම බැඳිලා නැහැ. නමුත් සතිය වැඩි කරගන්න පුළුවන් ද බැරිද කියලා කීත හැකි ඔය බුදුරුව පේන වෙලාවක වර්ණ පේන වෙලාවක 100%ක්ම හිතේ තෙන්ට යනවා. නමුත් ඒ අල්ලපනල්ලේ Tamanට තවමත් ඕනේ නම් පිම්බි මැකිලින් බලන්න පුළුවන් ද කියන කට උත්තරය આવොත් නම් අපිට උත්තරයක් සංශ්ලේෂණය කරලා ගන්න පුළුවන්. කැමැති දේ ලියපෙකන කට උත්තරයක් බලන්න. ලබ අර්ථ ලබන අද උසම්බේ අවසරයි ස්වාමීන් වහන්ස ඒ පිම්බීම හැකිලිම වෙන වෙලාවේ මට ආපහු ගන්න පුළුවන් ඒ බුද්ධ රූපේ දැක්කට මට ආපහු ගන්න පුළුවන් ඔය ඒක නිසා යම් වෙලාවක ආ මේ ඕම හිටගෙන ඉන්න තව ප්‍රශ්නයක් තියෙනවා. තරහ නැන්නේ. එහෙමයි. බුදු රූප හෝ රූප නැතු ආනපාන පිම්බි මහැකලින් බලන වෙලාවේ තියෙන සතියයි අර බුදු රූප හෝ වෙන දෙයක් තියෙද්දී ඒ හරහා නැත්නම් ඒ බාධක තියෙද්දි ආනපානේ පිම්බි මහැකලින් බලන සතිය ගත්තොත් වඩා කාර්යක්ෂම කොයි සතිය කියලා දෙහිතෙන්නේ බාධාව ඇති වෙලාවේ තියෙන සතියද බාධාව නැති වෙලාවේ තියෙන සතියද පිම්බීම හැකලීම ගැන මට ආපහු මම ඒ බුදුරුව දකිනකොටම මම ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ මම ආපහු කග්ගාල මට සිහිය තියෙනවා. මට කල්පනා හොඳට තියෙනවා මම ඉන්නේ භාවනාවේ කියලා. ඒක නිසා මම ආපහු එතකොට මේ පිම්බීම හැකලීම ගැන හිතනවා. හරි. එතකොට බාධායන්කින් තොරව පිම්බීම හැකිලිම කෙලිම මුණට මුණ දාලා ඉන්න වෙලාවකුයි මේ රූපයක් හරි සද්දයක් හරි වේදනාවක් හෝ පොඩි හැලහැල්මක් තියෙද්දි ඒ පිම්බීම හැකිලිම බලන දෙකේ වඩා උරුබුහුටි සතිය වඩා කාර්යක්ෂම සතිය වඩා දක්ෂ සතිය කොයි එක කියලා දෙයිතා. පස්සේ බිම්බිම හැකිලිම අර බුදුරුව දකින්න නැති වෙලාවේ. ආනේ ඒක සාමාන්‍ය සමතේට කැමති අත්තන්ගේ තියෙන කෑදර ගතිය. ඔව් දක්ෂකම තියේදී වාහන නැති පාරක වාහන එනවට වැඩිය අර මේ වාහන තියේදී හප්ප ගන්න නැති ඩ්‍රයිවර් තමයි දක්ෂ. මන්දරේ මම උගලට බ්‍රේන් වොෂ් කරන්න හදනවාද කියලා. මේක තමයි මම මම දරන මතේ. බුදුරුවනේ මොනවද තිබ්බත් ඒ තියෙද්දි තමන්ගේ ආනපාන පිම්බි මැකිලෙන් බේරා ගන්න පුළුවන් නම් ඒක සෙල්ලක් අරයි සතිය. හැබැයි එහෙමනම් බුදුරුවේ නේත්‍රා තියලාද රෝමක උපපේනවාද එව්ව බෑ. එව්ව කරන්න ගියොතින් අනිවාර්යයෙන්ම බුද්ධ රූප දන්නෙත් නැහැ, පේන්නේ ඔය මායයක් දන්නෙත් නැහැ. ඒත් ඔක්කොම මේ අල්ලපනල් ඒ ඇවිල්ලා ඉනිගිමිකි කරනකොට ඒ අස්සෙත් මගේ යුතුයකම වෙන්නේ මම කලින් ආපු කන බලනවා මිසක පස්සේ ආපු අඟ දිහා බලන්නේ නැහැ කියන ඒකට අපි කමඨාන් සුද්ධ කරනවා කියලා කියනවා මම කියන්නේ ධම්මජීව අමෘතේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඕන ඕකට. වෙන තැන් වල දිනා බුදුරුව දාපුවම කියනවා බුදුහාමුදුරට වැඳලා කමඨාන් ගන්න කියලා. මාට කන රත් කරන්න ගහන්න හිතෙනවා. අපි බුදුහාමුදුර හොඳටම ෂුවර් නේ අවුරුදු 2600 ඉඳලා පින්නම් බෑ වෙයි කියලා. දැන් මොනවද මේ කෝලම් කරන්නේ? නිසා මම කියනවා මේ මහායාන පොතක මම ඉස්සලාම කිව්වා මම මේ භාවනා කරන පෙළඹෙන්න එක හේතුවක් උනේ ඒක. උඹ යන මගේ බුදුරුවේ දැක්කොත් පයින් දමලා අරපන් කියලා කියනවා. ඒ මොකද අපි දන්න බුදුහාමුදුරු එන්න බෑ පෙර ඉස්සරහට. බෝක අදාහගත්තොත් පැහැදිලිවම වැරදි මාර්ගතියි. භාවනාවේ නිවන පැතුවොත් අසුචික නොසෝදාහෙල අසු වැසිකිලියක නොසෝදාහෙල අසුචිචේ සලකපයික පතල ගන්න බෑ. නිවන කියන එකට වැඩ කරන්න. ඒ නිසා වෙන්නේ දේවදත්ත වෙන්න පුළුවන්, බුදුහාමුදුර වෙන්න පුළුවන්, මලක් වෙන්න පුළුවන්, මල පහ වෙනවා වෙන්න පුළුවන් කොයි එක දැක්කත් Tamange පිම්බීම හැකිලිම බේරගත්තොත් අන්න ජාම බේරගන්න. එතකොට අන්තිමට මේව අවලංගු වෙන්න පටන් ගන්නවා. මේ ඌව බලන්න යන වෙලාවේදී බිම්බි මගල පාවා දෙන්න තමයි ඒගොල්ලෝ කරන්නේ වැඩි. අපි දැනගන්න ඕන අපි මායත් එක්ක නෙවෙයි ගිවිසුම ගහන්නේ. සතියත් එක්කයි. ඒ නිසා මේ මේ මේ කාරණාව පොඩ්ඩක් නැවත ඔළුවට දාලා බලන්න. කිසිම බාධාවකින් නැතුව බිම්බි මගලෙන් පවතින වෙලාවේ සතිය සහ යම් යම් බාධාවල තියෙති බිම්බි මගලෙන් බේරගන්න සතිය දෙක ගත්තොත් යම් යම් බාධාවල තියෙති බිම්බි මගලෙන් බේරගන්න සතිය බොහොම සෙල්ලක්කාරයි. බොහොම ක්‍රියාශීලී. බොහොම රැඩිකල් වාදී. අන්න ඒ පැත්තට යන්න ගියොත් වැඩි වේලාවක් අපිට පිම්බි මැකිලත් එක අසුර පාත් ගන්න පුළුවන්. අන්න මේක පිළිගන්න තමයිගේ අගයන් ආඩම්බරයෙන් හිත මේක පිළිගන්න කැමති නම් අන්න ඉලෑස්ටි යන්න. එතකොට එන මොනම දෙයකින්වත් කෙලෙසෙන්නේ නැතුව තමන්ට කෙලෙසනවා කියන්නේ කෙලසීම අඩු කරගෙන තමන්ගේ මාර්ගය යන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මම පරයන්කේ සිටින විට මට ආශ්වාස ප්‍රාශ්වාස පිම්බීම් හැකිලීම් පෙනෙන්නේ නැත. එම නිසා මම උඩුකය දෙස බලාගෙන සිටියෙමි. ශරීරයේ ඇතුළත සිදුවන චලන හා හෘද ස්පන්දන දෙස බලා සිටියා. එවිට මගේ අත් දෙක ඈත් වෙනවා මට දැනුණා. මේ ඇත්තටම වෙන දෙයක්ද බලන්න ඕන වුණ නිසා මම ඇස් දෙක නොඇර ඇඟිලි තුඩු වලින් අනිත් අත ඇල්ලුවා. නමුත් අත් දෙක ඈත් නොවි ඇත. තවදුරටත් මම අත් දෙකම දිහා බලාගෙන සිටියා. අත් දෙක ඈත් වෙවි ඈත් වෙවි මැද හිස් තැනක් දැක්කා. පසුව අත් දෙක නැති වුණා. මම ඒ හිස් තැන දිහා බලාගෙන සිටියා. ස්වාමින් වහන්සේ මේ සිද්ධිය මට පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. තවද භාවනාව ඉදිරියට ගෙන යාමට හිස් තැන වරහන් ඇතුලේ අත් දෙක නැතිවීම දෙස බලා සිටීම නිවැරදිද? නැතිනම් උඩුකය සිදුවන අනිත් චලනයන් බලා සිටීම නිවැරදිද පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ඒ නිසා පිම්බි මැකිලිමන පෙන්නා අනපන්න පුණ්‍ය කියලා නෑ. තමන් ජීවත් වෙන බවට, මැරිලා නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට මොනවා හරි හැලහොල්මනක් තියෙනවනම් අපි ඒක සරණ ගිහිලා කරගෙන යනවා. ඒ කරන ගියාම ඒකත් ඒක එක විචල්්‍ය සාධකකින් එකක් නෙවෙයි, ඒතන ක්‍රියා රාශියක් පෙන්වනවා. ඒ කියන්නේ මේ එක නළුවෙක් ඉන්න මේ නාඩගමක් නෙවෙයි මේක. නළුවෙට රාශියක් කියනවා. එක එක වෙලාවට ප්‍රධාන නළුව මාරු වෙනවා. ප්‍රධාන නළුව කියන්නේ ප්‍රධාන නළුව වෙලාවක නීච වෙනවා, වෙලාවක ඉස්සරහට එනවා. ඒ නිසා එහෙම කර කර ඉඳද්දි මේ අත් දෙකේ ඈත් වෙනවා. ඒ සිද්ධිය තියෙනකන් ඒක බලන්න. ඒක ඒකන කැපිලා පේන්නේ. ඒක නැති වුණා නම් Taman අර පටන් ගන්නකොට තිබුණ කම්පන චංචල වල ඉන්නවා. කම්පන චංචල වල toy ටිකම තමයි තියෙන්නේ. කම්පන චංචල කියන්නේ චංචල දෙකක් මැද නිශ්චලකම තියෙන්නේ. නැත්තම් චංචල තීරෙන්නේ නැහැ. අත් දෙක මැදත් හිතනක් තියෙන නිසානේ අත් දෙක ඈත් වෙනවා ලඟ වෙනවා වගේ පේන්නේ. ඉතින් ඒක නිසා මේ බෙදලා බලන ගතිය, විභේදනය කරලා බලන ගතිය, පරිච්ඡේද කරලා තියෙන බලන ගතිය අත් දෙක හරහත් පෙන්වන්න පුළුවන් අනිකුත් සංසිද්ධිය හරහත් පෙන්වන්න. ඒක සමස්තයක් වශයෙන් බලන්න හදන එක තමයි මේ අවිද්‍යාව කියන්නේ. භාවනා කරන මේවා වෙන් වෙන් වශයෙන් විචල්්‍ය සාධක රාශියකින් හැදිච්ච දෙයක්. ඉලිපත් කෝරු මිටිය එක කූරකින් හැදිච්ච එකක් නෙමෙයි කූරු මිටියකින් හැදිච්ච එකක් බව තේරුම් ගන්නට කොයි කූර දිහා බැලුවත් ඇති. එනිසා මේ අතර තෝරන්න එපා. එයා පෙන්වන්න හදන දේ සතිය කඩා ගන්න නැතුව දිගට යන එක තමයි කරන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව හා පරයන්ක භාවනාව මාරුවෙන් මාරුවට කරගෙන යමි. සක්මන් භාවනාව මුලින්ම සාමාන්‍ය වේගෙන් තෝරාගත් සක්මන් මළුවේ කීප වතාවක් සක්මන් කර කකුලට සතිය පිටවා සක්මන ආරම්භ කරමි. මුලින් දකුණ හා වම ලෙස මෙනෙහි කරමි. මේ ආකාරයට කීප වතාවක් සක්මන් කරමි. මෙසේ සක්මන් කරන විට අවට ඇසෙන ශබ්ද වලට සිතුවිලි වලට සිත ඇදී යන අතර ඊතා ඉක්මන් ඒ බව සතියට අසුවි අසුවි නැවතත් මූල කර්මස්ථානයට සිතගෙන සක්මන් කරමි. සමහර විට සිතුවිලි රාශියක් මැද වරහන් ඇතුලේ කාපට් එකක් මෙන් සක්මන් කරන බව දැනේ. සතිය සක්මනේද පවතින බව දැනේ. මේ ආකාරයට පිට අරමුණු සමග පොරබැදීමක් කර අතිශය වීර්යය යොදා සක්මන දිකටම කරමි. මේ තවදුරටත් වඩා හොඳින් කර ගැනීමට උපදෙසක් පතමි. පරයන්ක භාවනාව ගැන කියනවා මම ආනාපාන සති භාවනාව කරමි. ආස්වාස ප්‍රාස්වාසය හොඳින් දැනේ. මුලදී කයට සිත යොදා පරහන් වාඩි වී සිටින ආකාරය විනාඩි කිහිපයක් ගත කරමි. ඊට පසුව හුස්ම වෙතට සිහිය යොදවමි. මුලදී ඊතා ගොරෝසුවට හුස්ම ඉහළ පහළ යන බව නිරීක්ෂණය කරමි. මේට අවධානය යොමු කර භාවනා කරමි. කෙමෙන් කෙමෙන් හුස්ම තුනී වී යනු නිරීක්ෂණය කරමි. සමහර අවස්ථාවල සිතුවිලි හා කකුලේ වේදනා පැමිණ සතියට බාධා කළත් ඒවා නොසලකා හුස්මේ සතිය පැවැත්විය හැක. මේ ආකාරයට පැය භාගයක් පමණ යන විට ඊතා දීප්තිමත් ආලෝකයකින් හුස්ම ප්‍රතිස්ථාපනය වී සතිය එම සංඥාවේ පවතී. මේ අවස්ථාවේ ඊට හොඳ සුවයක් ශරීරයට දැනේ. ඉන්නා ඉරියව්ව පවා නොදැනේ. ශරීරයේ කිසිම වේදනාවක්ද නොදැනේ. සිත හොඳ ප්‍රබෝධමත් තත්වයක ඇති බව හැඟේ. නිින්ද ගොස්ත නැති බව සිතේ. මෙම සිතේ මුල් සමාධි අවස්ථාවන් මෙය සිතේ මුල් සමාධි අවස්ථාවද කියා සිතේ. මේ අවස්ථාවෙන් පසු භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙසක් පතමි. වහන්සේට තෙරුවන් සරණයි. සක්මනේදී ඔය ගොඩාක් අරමුණු රාශි රාශි එනවා කියලා කරදර කරන බවක් තියෙනවා. නමුත් කොච්ච එක වෙලාවක දැනගත්ත මොන රාශි රාශි අරමුණු ආවත් මං ඇවිදිමින් ඉන්න බව දැනගන්න පුළුවන් ගතිය තියෙනවා. නැත්නම් මේ දල සේයාවක් වශයෙන් සතිය තියෙනවා කියන එක දැනගත්තොත් ඔය කරදර කොච්චර ආවත් සතිය 100%ක්ම කඩන්න බෑ. දුර්වල කරන්න පුළුවන් කියලා මේකට ආත්ම විශ්වාසය කියලා කියන එහෙම ආපු ගමන් අර කරදර වලින් අපුර අඩු වෙන්න පටන් ගන්නවා. පරියන්කේදී යම් වෙලාවක විනාඩි 30 කට පස්සේ Tamanට තේරුණා නම් බාධක ධර්ම නැති වෙලා හිත ප්‍රභාස්වර වෙලා සාන්ත ගතියටපත් වෙලා ඒක වැඩි වේලාවක් හිටියොත් තමයි හිත සුවසේවාවකටපත් වෙන්නේ නැත්තම් හීල් වෙනවයි කියලා කියන නැත්තම් සුවසේවාව කියන වචන තමයි සිංහලෙන් පාවිච්චි කරන්නේ බොහෝ වෙලා දෙන්න ඕනේ ඊට පස්සේ එන්නේ තැම්පත් වෙච්ච හිත තමයි ඊගාවට ගන්න ඕනේ හරි පියවර අපිට යෝජනා කරන්න. හිතලා ගන්න හැම දෙයක්ම කක්කා. අන්න නිවිච්ච තැම්පත් වෙච්ච හිත මොනවද කරන්න කියලා බලන්න එයාට සම්පූර්ණ ඉඩ දීලා මොනම දෙයක්වත් දාන්න බව කරන්න. එතකොට හිත යෝජනා කරන මේ නිවිච්ච හිත තැම්පත් වෙච්ච හිත යෝජනා කරනවා කරන්න ඕන දේ. ඒක නිසා යාට ඉඩ දෙන්න නම් මේක වශී කරනවායි කියලා කියනවා සිද්ධි කරනවායි කියලා කියනවා. වැඩි වේලාවක් ඒකේ নিমগ্ন වෙලා ඉඳ යමක් කළ යුතුද ඒ දේ කරන එක තමයි ඊගාව පියවර වෙන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ සිට මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය බැලීමට පටන් ගනිමි. පටන් ගතිමි. ආස්වාසයට වඩා ප්‍රශ්වාසයේ ප්‍රකට බව අවබෝධ කොට ගතිමි. ප්‍රශ්වාස සුලං රැලි නාසිකාග්‍රේ ගැටි ඉවත්වන අයුරු සතියෙන් බලා සිටියෙමි. එම සුළං රැලි සියුම්ව යන අයුරු දැකගත හැකි විය. එකවරම විවිධ සිතුවිලි ගොන්නක් සිතට එන අයුරු අවබෝධ විය. નિરાයාසයෙන්ම සිත සිහින වැනි දේවල් කරා යොමු විය. එය සිහිනයක් දැයි නිසක නැත. නැවත සිත මූල කර්මස්ථානයට යොමු විය. සුළු වේලාවකින් නැවත සිත ඊට සඳහන් කළ සිහින වැනි දෙයක් කරා යොමු විය. මේ පරයන්කේ සිටි සිට ආනාපාන සතිය බැලීමට බාධාවක් වී ඇතැයි සිතමි. භාවනාවේ දියුණුව උදෙසා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට අමා මහ නිර්වාණ ශක්තිය ශාන්තිය උදා වේවා. ඔය ඒ කියන ජවනිකාවේ තමන් කරලා නෙවෙයි මේ ස්වභාවයෙන්ම වෙලාවක වී කියනවා ස්වභාවයෙන්ම අරමුණු එනවනම් අන්න ඒ වැඩේට ඒ ස්වභාව ගලණයට ඒ හේතුඵල ධර්මයට යන්නේකට දෙන්න ඉඩ දෙන්න ඒ වෙලාවේ අවශ්‍ය නම් සැකනම් බලන්න සතියෙන් සතියෙන් ඉන්නේ නැද්ද කියලා මෙන්න මේක තමයි අපි ජීවිතයට කරන්න පුළුවන් ලොකුම අර්ථ සිද්ධිය. ජීවිතයට තමන්ට කරගන්න පුළුවන් ලොකුම කරුණාව ස්වභාවයට යන්නරින්. ඒක පිළිබඳව අප්‍රමාද වෙන්න. එනොත් සම්පූර්ණ අවධියකින් ගත කරන්න <coughs> චේතනාපූර්වක මොනවාක්වත් කරන්න බෑ. සිදුවෙන හැමදේම ටෝච් එකක් ගහලා බලන වගේ බලන් හිටියොත් සම්පූර්ණ අර වෙච්ච අත්තරදි ඔක්කොම මකාගෙන එහෙම නැත්නම් කෙලස් ගිවාගෙන හරි පාරට වැටෙනවා. ඒක නිසා ඒ දේ හිතාමතා කරන්නේ නැති නිසා හිතවිලි ආවත්, සිටි වේදනා ආවත්, අරමුණු ආවත්, අරමුණු නැති වුණත් ස්වයන් සිද්ධ චිත්ත නියාමයකට යනවනම් අන්න ඒක දිහා පුළුවන් තරම් දිහා බලන ඉඳින් ඉඳින් අපි මේ චිත්ත නියාමයක් තේරුම් ගන්නවා, ධර්ම නියාමයක් තේරුම් ගන්නවා, හේතුඵල ධර්මයක් තේරුම් ගන්නවා. Tamanට තියෙන පුළුවන් තරම් නිරීක්ෂකගේ தത്വෙට ඇවිල්ලා වෙන දෙයකට වෙන්න අරින එකයි. ඒක මේ පුදුම විදියට වාහනේ දුවද්දී බැටරිය charge වෙනා වගේ වැඩක්. අපේ life battery එක සම්පූර්ණ charge වෙලා එනවා. ඒක අකිරියෙන් වෙන වැඩක්. යමක් නොකර සිටීමෙන් වෙන වැඩක්. ඒක නිසා මේ ගුණය අපි සතියේට සතිය ගුණයක් විදිහට සලකනවා සතිමත් වෙනකොට කරන දේ පුළුවන් තරම් නතර කරලා සිද්ධ වෙන දේ බලන්න හැබැයි බලන දේ නැත්නම් පේන දේ පේන දේන විදිහටම වාර්තාකරනද හොඳ නරක මනින්න යන්න එපා. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමීන් වහන්ස පරයන්කේ මූල කර්මස්ථානය වන්නේ හුස්ම රැල්ල නාස් කුහරය හරහා යාම ඒම නිරීක්ෂණය කිරීමයි වෙනස් සිතුවිලි වරින් වර පැමිණියත් මූල කර්මස්ථානයට පහසුවෙන් නැවත සතියගෙන ආ හැකිය ටික වේලාවකින් හුස්ම රැල්ල සියුම් වීගෙන යන විට කයට ඊතා පහසුවක් දැනේ වරහන් ඇතුලේ සාමාන්‍ය ජීවිතයේ කයේ දැනෙන අපහසුකම් ඊතා වැඩිය ස්නායු රෝගයකින් පෙළෙන නිසා පසුගිය දින දෙකෙහිම මෙසේ සතිය පිහිටුවාගෙන සිටින විට පරයන්කේදී හුස්ම රැල්ල ටික වේලාවකින් නොදැනී ගියේය. නමුත් ඉඳගෙන සිටින ඉරියව්වත් අවදියෙන් සිටින බවත් ඉතා හොඳින් දැනේ. පැය භාගික කාලයක් මෙසේ සිට ඇති බව දැනගතිමි. දිගටම සතිය පැවති බව දනී. අවට ශබ්ද තිබුණත් ඉන් බාධාවක් නොවිය. පෙර දින දෙකේ මේ කීපවරක් චක්‍රාකාරව සිදුවිනි. පරහන් ඇතුලේ එනම් හුස්ම නොදැනී ගොස් නැවත දැනීම භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙසක් පතමි. උභාසයට නිදුක් නිරෝගී බව පතමි. ත්වන් සරණයි. ඔය විදිහට මේ චක්‍රයක පරියන්කයක 23 වාරයක් වෙන්න දෙන්න. tempat වෙනවා ආය අරමුණ වෙනවා ආය tempat වෙනවා ආය අරමුණ වෙනවා. අන්න ඒකෙත් තියෙනවා ආරයක්. අරමුණ නැවත ආවට එන්න නැවත නැවත මතුවෙන අරමුණ බොහොම සියුම් අරමුණ මතුවේ. ඊට බොහොම ඉක්මනට ආය tempat වෙනවා. ආය බොහොම ඉක්මනට ඇවිස්සෙනවා. ආය බොහොම ඉක්මනට tempat වෙනවා. ආන්නේ වැඩපිළිවෙල දිහා යන්න පටන් ගත්තාම ඒක නිකන් කැඳ හැදෙනකොට ඉස්සෙල්ල ඉස්සෙල්ල ලොකු ලොකු බත්තට පොඩි වෙලා ඊට පස්සේ අර පුංචි පුංචි හැම අංශුවක්ම ජීවිවි ජීවිවි බොරයක් බාටපත් වෙනවා. ඉතින් ඒක සිද්ධ වෙන්නේ දිග්ගටම දිග්ගටම මුට්ටි ලිපෙතින්න. පැහි පැහි පැහි පැහි පැහි පැහි අර තිබුණ හාල් සහ වතුර කියන එක කැඳක් බාටපත් වෙනවා. ඉතින් ඒක වෙන්න මේ චක්‍ර රාශියක් යනවා. අන්තිමට යනකොට තේරෙන පටන් ගන්නවා සියල්ලම ස්වයන් සිත්තයි කිය. සියල්ලම ඒක විසින්ම වෙනවා. එතකොට තමයි සුවසේවාව වෙන්න පටන් අපි චේතනා කරන තාක්කල් ඒක වදයක්, ඒක මේ කසපාර ගැහිල්ලක්, එහෙම නැත්නම් තමන්ම පිහියෙන් අනගැනිල්ලක් කියලා හිතා ගන්න. චේතනා නැතු මේ වැඩේ යනවනම් මොන ජරාව සිද්ධ වුණත් සුවසේවාවට වැටෙනවා. එහෙම නැත්නම් සාන්තිදායක තත්වයකටපත් වෙනවා. නමුත් ඒකට මමයා නිකන් පෙන්ෂන් ගත්තා වගේ ඒකට 55 පැනලා වගේ ඒකට. ඒකට කට්ටිය කැමති නැහැ. ඒකට අයියා වෙන්න හදන හැම වෙලාවෙම මමයා පෙන්ෂන් යනවට කැමති නැහැ. ඉතින් ඒකට අපේ ලොකු සාහිත්‍ය මතක් කරේ මේක හිත විස්්‍රාම වෙන්න දෙන්න කිව්වා. يعني 55ට කලින් විස්්‍රාම ගන්නයි කියනවා. මේ කට්ටිය 67ක්ද කොහෙද වෙනකන් ඉන්නවලු දැන් පව් අප ඕස්ට්‍රේලියාව ගැනමට හරිම කරලා. 55න් මේ යවනවා නම් හරිම හොඳයි. 55ට කලිමුත් යවනවා නම් විස්්‍රාම වෙන්න වැඩ යනවා. ඒ සාන්නේ යන හැටි දිහා බලන්න පුළුවන් නම් ඉතින් ඒකට උඟ දෙනෙක් කියාවි ඒක නිකන් නෝන්ජල් වැඩක් අම්මලිකමක් කියලා මම කියන්නේ පරිේශන මට්ටමින් කරලා බලන්න එක චක්‍ර 20 30 ඒකට යන්න අරින්න බලන්න පස්සට පස්සට යනකොට කොච්චරක් මේ සියල්ලම ස්වයන් සිද්ධ වෙනවද ඒකට කොච්චරක් සුවසේවාවක් ශාන්තිකර තත්ත්වයක් වෙනවද කියලා ඊළඟ ප්‍රශ්නේ අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාවට පටල් වූ විට එකවරම තිරයක් ඇරින්න සෝරි <coughs> තිරයක් ඇරෙන්නාසේ පරහන් ඇතුළු නිතරම නොවේ පැහැදිලි රැලි නැති ජල කඳක් දිස්වි ඒ සමග වාලුකා කාන්තාරයක් මැදින් අධිවේගී මගක ගමන් කරනාසේ දැනේ ඈතින් සුදු පාට ආලෝක රවුමක් මැද දිලිසෙන ද්‍රව්‍යද පෙනේ දිගින් දිගටම මෙය බලන්නට සිතේ දිගින් දිගටම මෙය බලන්නට සිත් වෙයි මූලික අරමුණ වන ආස්වාස ප්‍රාස්වාසයේ දිගටම බැලිය හැකි අතර ඒද තුනී වී යනු දැනේ දෙපා සහ අද්ද නොදැනෙන්නාසේය තව ඉදිරියට යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. පිනෙන දේවල් දෙසම බැලී දෙසම බැලීම වැරදිද? එසේනම් ඉදිරි පියවරට මා යන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පීඨෙන් තව තවත් ලෝක ශාසනික වැඩ කටයුතු කිරීමට ශක්තිය ධාරිය ලැබේවා. පේන දේවල් පෙන්වන්නට හිත කරදර ගන්න එක තමයි මේකට දෙන්න තියෙන ලැහැසි උත්තරේ. පේන දේවල් බලන්න යන්නත් ඒවා. පෙන්වයි කියලා හිත නරක කරගන්නත් එපා. ඒ පෙන්වන්නේ මොකද්දෝ පණිවිඩයකට බලන්න නොදැක්කවා. බලන්න පොට්ටේ බැලුවා වගේ. ඌ ඇද්දික බලාන කණ්ණාඩි දෙක දාන චීන කණ්ණාඩි දාන බලන්න ගියොත් ඒ නයි ඉතින් අහකන්න ඉතින් ඔඩොක්කේ දාගත්තා වෙනවා. පේන දෙයට පේන්න දරින්. කිසිම අකුසලයක් වෙන්නේ නැහැ. පුදුමාකාර ධර්ම ඥානයක් ලැබෙන්න පටන් අර ගන්නවා. මේ එයාගේ තමන්ගේ මට්ටම් තම්මැට්ටයි යන්න ආරන එකයි තියෙන්නේ. ඒක තමයි මෙතෙන්දී ආදර්ශයට ගන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ දින පහක භාවනා සතියට සහභාගී වූ යෙමි. පිම්බීම සහ ඇකිලීම විමසමින් භාවනාවේ යෙදුණෙමි. පෑ භාගයක් පමණ මෙසේ භාවනා කරද්දී මා ඉදිරියේ ඇති සියල්ල සුදු කඩදාසියකින් වැසී තිබෙන අයුරුත් තවත් මොහොතකින් ඒ සියල්ල දෙවි යන ආකාරය සහ අවට කිසිවක් නැති බව දැක්කෙමි. මම කොයි දෙසට යා යුතුදයි බියක් දැනුනි. නමුත් එහි යාමට මාර්ගයක් නැත. මම බිය වී සිටින අතර නිමේෂයකින් මා භාවනාවේ යෙදී සිටින බව ප්‍රත්‍යක්ෂ විය. මෙවැනි බියවීමක් දිනපතා සිදු වුවොත් මගේ භාවනා මාර්ගයට බාධාවක් ඇති වේදයි දැනගනු කැමැත්තෙමි. ත්වන් සරණයි. මේ බියට බුදුරජාණන් වහන්සේ දෙන්නේ කෙලස් කියලා. බිය දැනෙන්නේ නිකලස් වෙලාවට. නිකලස් වෙලාවට දන්නව අර වෙලාවේ බියක් තිබුණා කියලා. ඊට පස්සේ බිය දැනෙන වෙලාවේදී නිකලස් බව නැහැ. ඒ නිසා මේ බිය දැනීම සහ බියේ ඉඳීම කියන මේ දෙක ලේ පිට පේන්න අරින්න ඕනේ. හැබැයි ඒකේ එක න්‍යායක් තියෙනවා. ඒ බය දිහා බලන්නේ ඉන්න බිය නැති වෙලා යනවා. ඒක නිසා යම් වෙලාවක මම බයේ ඉන්නේ කියලා දැනෙන වෙලාව මතක තියානින්න ඒක මේ බය නැති වෙලාවක්, නික්ලිෂී වෙලාවක්. ආයෙ බය දැනෙනවා. ආයෙ නැති වෙනස එක්ක හිතේ පළු දෙකක් තියෙනවා. එක පළුවක් බයටද බයයි අනෙක් පළුව බය මේ බය ඇති කරගන්නවා අනෙක් පළුව බොහොම නිදහස් වෙනවා. නැත්තම් කාලානුරූප බලම එක චිත්තක්ෂණයක් බයයි එක චිත්තක්ෂණයක නෑ අන්න ওই දෙක අතර තමයි මේ වර්ධනයේ සිද්ධ වෙන්නේ ඒ නිසා දෙකටම සමසේ හිත දාන්න. නිදහස් වෙච්ච වෙලාවේ බයි තියෙන වෙලාවටයි දෙක එකක්වත් මම නෙමෙයි මේ දෙන්න දෙන්නට සාපේක්ෂයි. මේක තිබුණොත් තමයි මේක පේන්නේ මේක තිබුණොත් තමයි මේක පේන්නේ කියලා යන්න ඇවියොත් ඒ දෙන්නගේ ප්‍රශ්නේ ඒ දෙන්න විශ්නකයි. මොනවත් නොකර මේ බොහොම හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. එහෙම මේ රෝදයක් පෙරලෙනවා වගේ. එක පැත්තක් උඩ එනකොට අනිත් පැත්තට යනවා. දුක සැප දෙක ලෝකේ රිය සකල ලෙස පෙරළේ කියලා මේකට කම්පන වෙන ගතියක් આવොත් අෂ්ට ලෝක ධර්මේ කම්පන වෙන සැපාව දුකාව කියලා නැත්නම් බය දැනුණා නැත්නම් බය පෙලෙනවා කියන දෙකම සමානව යන්න අරින්න ඇත්තට යන්නේ ඒක තමයි ඔය මේ වෙලාවේ අන්න ඒකට එහෙම දිගට දිගට යන්න ගියාම ඔය බයේ තීව්‍රතාවය අඩු වෙනවා කියන එක විතරක් මේ පේනයක් කියනවා වගේ කියනවා ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ මා මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය ගනිමි. කලකට ඉහත භාවනා කරද්දී සිත බොහෝ අරමුණු ඔස්සේ ඇදී ගියේය. අවුරුදු 20කට පෙර වූ දරුණු රිය අනතුරක් ඉතා පැහැදිලිව ඇදී ගියේ ඇදී ගියේය. අනතුරේ සිදුවීම් රාශියක් තිබුණද එකක් එකක මතකයේ ඉතා බලවත්ය පැහැදිලිය. එහිදී තිබූ සතිය පිළිබඳ වාර්තා කිරීමට සිත් විය. මා හදිසි අනතුරු වාට්ටුවේ වෛද්‍යවරු දෙදෙනෙක් ඉදිරිපිට සිටී. ඔවුන් සැරසෙන්නේ තැන් තැන් වලින් පැලී ඇති මා මුහුණ සැකසීමටයි. නිර්වින්දන තුවාලවලට එන්නත් කර ඔවුන් මුහුණේ තැන් තැන් මසති. බොහෝ වෙලාවක් ගත වී ගිය පසු උඩු තුල අවට කෑල්ලක් නොමැති බව පවසමින් ඔවුන් ගැටලු සහගත තත්වයකට පත්වී ඇති බව මට වැටහිණි. මද සාකච්ඡාවකට පසුව තිබෙන විදියට මසා දැමීමට ඔවුන් තීරණය කළහ. මොකද? මද සාකච්ඡාවට පසුව මද සාකච්ඡාවකට පසුව තිබෙන විදියට මසා දැමීමට ඔවුන් තීරණය කළහ. කට කටම මැව්වනම් තමයි මරු. මෙතන සිට වැදගත් නිරීක්ෂණයක් කෙරිනි. ඉදිකටුව සමපසාරු කරගෙන යන වේදනාවද සුමටව සමට යටින් කටුව ගමන් කර අනෙක් පසින් පසාරු කරගෙන එන අයුරුද ඉන්පසුව ගොරෝසුවට නූල ගමන් කරන අයුරුද මට හොඳ හැටි දැනින. කාරණේ වැටහින. නිර්වින්දන බෙහෙත් සැර බාල වී ඇත. නැවත ඊළඟ මැස්මේද මෙයම විය. මේ වෛද්‍යවරුන්ට දැන්වීමට මම වේදනාව පිළිබඳ ශබ්දයක් නැගීමි. මේ වන විට ඔවුන්ද හෙම්බත් වී සිටි අතර නැවත නිර්වින්දන එන්නත් කල නොහැකි බවත් මා ඉවසා සිටිය යුතු බවත් දන්වන ලදී. වෙන කල හැකි දෙයක් නොවු නිසා මා වේදනාව කෙරෙහි අවධානය හෙවත් සති යොමු කළෙමි. ආශ්චර්යයකි. මුහුණේ මසන වේදනාවද, කැඩී ඇති දත්වල වේදනාවද, කට ඇතුලේ වූ තුවාලවලද, අත්වල ඇති තුවාලවලද වෙනස් වෙනස් වේදනාවන් වෙන වෙනම මට දැනිනි. ගරුතර ස්වාමින් වහන්සේ උභාසී සඳහන් කරන පරිදි උපතේ සිට ඇති සතිය මෙතනදී මාහට ඉස්මතු වූ වග දැහැඟේ. භාවනාවේදී මෙවන් සිතුවිලි මගහැර මූල කර්මස්ථානෙට නිතනින් සිත ගත යුතුව ඇතිවද මෙවන් අසරණ අවස්ථාවකදී පිහිට පිහිටි සතිය පිළිබඳ සතුටක් ඇතිවේ. මැසීමෙන් පසු මා ගෙදර යවන හේයින් තුවාල දරණ වී මරණාසන්න අධ්‍යක්ීමක් ලැබුවෙමි. එහෙත් මෙතෙක් කල ජීවත් වීමට ලැබුණේ ඔබ වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මයේ ඇසීමට යයි සිටේ. මාර්ග සත්‍ය ශ්‍රද්ධාවෙන් ගමන් කිරීමට ලැබීම වාග්යකි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. ඔය වගේ කීප දෙනෙක් මනත් හම්බෙලා තියෙන ඔපරේෂන් එක මැදදී නිරුන්ජන ශක්තිය අඩු වෙලා සමහරු අදිෂ්ඨාන කරන තියෙනවා දොස්තරට අඟවන්නේ නැතුව ඉන්න. මගෙත් දතක් ගලවනකොට මේ පොඩි කාලේ මම දන්නේ නැතුව එම් වෙනකොට අපේ ඩෙන්ටල් කොලෙජ් එක ළඟ නිසා යනවා. මේ හක්කෙම දතක්. ඉතින් පොඩි පොඩි දොස්තරලා ගැව්වා ගැව්වා ඉන්ජෙක්ෂන් වදින්න පස්සේ ඇලිමුගටියට එන්නේ කිව්වා. ඇලිමුගටියත් ආවා. ඇවිල්ලා ඇටියා ඉන්ජෙක්ෂන් එකක් තියලා හිරි වැටෙන්නේ නැහැ. ඉතින් දොස්තර මහත්තයා මට බනිනවා. කරවනිනවා. දඟලන්න නැතු ඉන්නවා කියලා. මුන් දෙන්නම නැගලා දත උඩට මිටියක් දාලා ඇදලා ගත්තා. ජර ජර ජර ජර ගන්නවා. ඉතින් මට පුළුවන් නම් ගහනවා මේ තුන් දෙනා මේ මම පොඩියට දැන දේ ලොකු කරන්න හදනවා කිය. නිරන්තර වැඩ කරලා නැහැ. හරියට එක නර්ව් එකට ගහන්නේ ඒක වැඩ කරලා නැහැ. ඉතින් ලී වැක්කිරනවා. ඉතින් මම බලනකොට දොස්තර මහත්තයා මයි දිහා නිකන් ගැරන්ටි දිහා බලනවා වගේ යන වෙනවනේ කියලා එළවල දැම්මා. ඉතින් මටත් තේරුණා ඒක නිරන්තර මගේ ඇඟේ වැඩ කරන්නේ නැහැ. එහෙම නැත්තම් මේ දොස්තර මහත්තයා හිතුවේ මට මේ පොඩි දෙයකට මං කෑ ගන්නවා කියලා. ඒකේ දෙතුන් දෙනෙක් මට අවිල කියලා තියෙනවා. ඒත් දොස්තර මහත්තයා පිළියර ගන්නෑ. නෑ නිරින්දන වැඩගෙන නැත්නම් කොහොමඩක්වත් ඉන්න බෑ කියලා ඒගොල්ලෝ කියනවා. නමුත් ඒ දෙවෙනිට කියන එකනම් කිව්වා නිරින්දන ටික වෙලක් වැඩ කරා. මේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකේ ඔපරේෂන් එකක්. ඊට පස්සේ නැති වුණා. ඊට පස්සේ මෙයා භාවනා ගැන දන්නව භාවනා කරලා නැහැ. මේ භාවනා පිළිබඳ සෙල්ලක්කාර අදහස අතින් බොහෝම ඉහළයි. ඉන්දියාවේ තියෙන බලන්න. ඊට පස්සේ දොස්තර මහත්තයා සනීප වුණාට පස්සේ කියලා තියෙනවා. දොස්තර මහත්තයා කවදාකවත් වෙන්න බෑ කියලා. ඊට පස්සේ කියලා තියෙනවා මෙන්න මේ විනාඩියේදී නර්ස්ට බැන්නේ නැද්ද කියලා. මෙන්න මේ බඩුව අහවල් දෙක දුන්නේ නැහැ කියලා නර්ස්ට බැනපු කතාව. අනිතෝර දෙන්න මොනේ මොන බලහනිකොල හැබැයි මම දැක්කමයි කිව්වලු මේ වගේ කපන දනක නිර්වින්දන නැතුව ඉවසන්න පුළුවන් කියන ගතිය. ඉතින් ඒකෙදී ඒක බයෙන් ගියොත් මාරාන්තිකයි. ඒ කතා කරන දෙයක් නැහැ. බය නැති වුණොත් ඒත් මාරාන්තිකයි බලනකොට මොනම යකක් පිළිගන්න. ඔය කියවන්න පොතක් තියෙනවා dying to be me කියලා. ඒ 95%ක්ම මේ limb glands ඔක්කොම නරක් වෙලා පිළිකාවක් හැදිලා මැරුණට පස්සේ එයා ඒ ඒ ඒ මට්ටමේ ඉඳලා තියෙනවා හොන්දටම විශ්වාසකතුව අභිඥා හයම තිබිලා තියෙනවා. ඔක්කොම කතා කරන දේ පේනවා, ඈත වෙන දේ පේනවා. මල්ලි එනවා පේනවලු ප්ලේන් එකේ දොස්තර මහත්තයා මහත්තයත් එක්ක පල්ලෙහා තට්ටුවේ කතා කරලා කියනවලු දැන් වැඩි ඉවරයි කරන්න දෙයක් ඇත්තේ නැහැ කියලා. ඔක්කොම කරද්දී මෙයාට අවස්ථාවක් හම්බෙලා තිනවා මේ කුණු වෙච්ච ශරීරයට ආපහු එනවද? ඉඳලා තියෙන බොහෝම විවේක තැනක. ඊට පස්සේ මේ බැඳ පොතේ කියවලා බලන විස්තර තියෙනවා මහත්තයා ඇත්තම ප්‍රොපෝසල් එකකින් බඳ මහත්තයෙක් කොහොමද කෙනෙක් මේ මෙච්චර කුණු වෙලා ශරීරය තියෙද්දිත් ඇත්තටම ඊට ඉසලා මැරිච්ච තාත්තත් ඉන්නවලු ඒ ගිය තැන බ්ලිස්ෆුල් තැන ඒ තියෙද්දිත් අර ශරීරයට ඇවිල්ලා ඇවිල්ලා බලනකොට සිහිය ආවා. දොස්තරලාට මොන විදිහකට හිතා ගන්න බෑ. දවස් 3ක් යනකොට කැන්සර්කෙන් 90ක් සනීපයි. ඊට පස්සේ දොස්තරලයි මේ පවුලේ කට්ටිය ඔක්කොම කිව්වලු මේ මෙයා කියලා දෙන කොහොමකම සනීපෙනවා දැන් කියලා. එයා අධිෂ්ඨාන ශක්තිය. නෑ කෙමෝതെරපි දෙන්න ඕනේ කියලා. කීම දෙන්න හදනකොට මෙයා පැහැදිලිවම විරුද්ධ වෙලා තියෙනවා. ඉතින් පවුලේ කට්ටිය ඇවිල්ලා කිව්වලු මේ වෛද්‍ය සාත්‍රයේ හැටියට මේ ස්පිතාලයට ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙයාට හිතුණාලු කීමෝതെරපියේ යම් වැරද්දක් තියෙනවා නම් විසක් තියෙනවා නම් මගේ අදිෂ්ඨාන සත්‍ය ලොකු නම් ඒක නැති වෙන්න බෑ කියනකොට මොහොරේ බැඳගත්ත නර්ස් කෙනෙක් ඇවිල්ලා වාස කියලා ගහලා තියෙන එක ගහලා ගියාලු යාගේ ඩ්‍රිප් එකට. මනුෂයා කියනවා ඒ අදිෂ්ඨාන ශක්තිය කියන්නේ මට ඉසිකක්මක්වත් ආවේ නැහැ කියලා. කීමිතර වි කියලා කියන්නේ මයිල් හැලෙනවා ඒක දුන්නා. ඒ තරම්ම අමාරුයි ඇවිල්ලා නැහැ. ඒ නිසා වසක වහක වුණත් ඒ කියන්නේ හිතාමතා දෙන වසක වුණත් ඒ වසකචීරත් පැඩිය මේකේ මොනවද තියෙනවා. පස්සේ හොඳ වෙලාවට වෙනමම සම්ප්‍රදාන කුල දොස්තර කෙනෙක් ඇවිල්ලා මේ තොරතුරු අහලා එයා වෙනම ස්ටඩි එකක් කරලා තියෙනවා. ඒකට මුළු ස්පිරිතාලේ විරුද්ධ වෙලා තියෙනවා. ප්‍රසිද්ධ කරලා තියෙනවා 95ක් කුණු වෙච්ච limb glands මොනම බේතක්වත් නැතුව සනීපලා තියෙනවා. කීමෝതെරපි දුන්නත් නවුසටික්වත් නැහැ. ඊට පස්සේ කියනවා මම මැරිච්ච නිසා තමයි මම කවුද කියලා දන්නේ කියලා. ඒක දැන් භාෂා 50කට දාලා තිනවා. එක තැනක තිනවා මේ බෞද්ධ යාළුවෙක් මගේ ඉඳලා මේ වෙලාවදි මට ටිකක් උදව් කරයි කියලා. නැත්නම් මේ හින්දි හින්දු කාන්තාවක් වෙලා තියෙන්නේ සිංගප්පූරු නෙවෙයි මේ වෙන රටකදී කියන මේ අපි මේ බෙහෙත් කරලා මේ නටන නැටිල්ලයි Tamange සතියේ තියෙන ශක්තියයි දන්නවනම් කොච්චර බය ආදු වෙලාද ඉන්නේ කියලා. කොච්චර තුප්පහි වෙලාද ඉන්නේ කියලා. කොච්චර නීච වෙලාද ගත කරන්නේ මේ තාක්ෂණයට. තාක්ෂණي ගන්න පාසුවට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මෙතනින් කියලා හිතාගන්න. හැම තාක්ෂණයක්ම ඇවිල්ලා තියෙන්නේ මොලේ. මොලේ නෙමෙයි මනසෙන්. අපි මේ මනස පහත් කරලා තාක්ෂණي යොස් කරනවා. ඉතින් ඊට පස්සේ මේ මනුස්සයා තිරිසන් කියලා බුදුරජාණන්සේ සමහරලාට කියන බෑ තිරිසනුත් නැහැ. ඒ මට්ටමක්. අපි ඒ තරම්ම බයයි. මේ ජීවිතේ සහ කයට. මං හිතන්නේ හැබැයි මේ කියන කතාව ඔක්කොටම හරියයි කියලා. ඒකවල මහ විශාල ප්‍රශ්නයක් එනවා. නමුත් මේ වගේ දේවල් වෙනවා. ඒ වුණාට පස්සේ මං කියන්නේ මේක ආගම කියලා. මං කියන්නේ මේක ධර්මය කියලා. මං කියන්නේ මේක গুপ্ত දෙයක් කියලා. අපි මේ දන්නේ නැති ලෝකයක් තියෙනවා කියන එක විතරක් කියලා හිතාගෙන ඉන්න. අපි මේ දන්න ලෝකේ රජ වෙනවයි කියලා කියන්නේ දන්නේ නැති ලෝකේ බලු වෙනවයි කියන එක හිතාගන්න. මේ දන්න ලෝකේ රජ වෙනවයි කියලා කියන්නේම අර දන්නේ නැති ලෝකෙට බලු වෙනවා. ඒ නිසා අපි දෙකේම මනුස්ස දූලාවෙන් යමු. දන්න එකටයි නොදන්න එකටයි. නිසා කවුරු කියන දේත් ඇත්තක් තියෙනවා. මේ සංවිධාන වලින් කියන දේ ඉස්සර නෙවෙයි. සංවිධාන කියලා තියෙන කෙනා ඉතින් පැහැදිලිව කියකි බොරු තියෙන කියලා. මොනම සංවිධානයක් හරි වැඩක් කරනවා නම් ඌට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒක විතරක් මතක තියාගන්න. නිසා අහිංසකකම කියන එකක් තියෙනවා. අහිංසකකම ඒ ටොමස් මර්ටන් ලියනවා කතෝලික ට්‍රැපිස් හාමුදුර කෙනෙක් අහිංසක නම් අපි නැවති ඉන්නේ පාරාදීසයේ කියලා. අපි කඩප්පුලි වෙච්ච ගමන්, අපි ඔලොමල වෙච්ච ගමන් අපි පාරාදීසෙන් තේජනාසේ තල්ලු කළා. ඒ නිසා නැවත පාරාදීසයට යන්න ඕන අහිංසක වෙන්නේ කියලා. එතකොට මේ සියලු ශක්තිය එන්න පටන් ගන්නවා. ඒක මේ කෙනෙක්ගේ ආඩම්බරයක් නෙවෙයි. මනුස්සකම කියන එක නිසා මේකට ක්‍රමිකව යන්න පුළුවන් පියකට පෙළ තමයි සතිය. මේක හදිසිය වෙන වැඩ. ඉතින් මේ දෙකම දන්නවනම් වඩා හොඳයි. ඉතින් අපි යන් ඊගා ප්‍රශ්නේ නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව පිළිබඳව මූල කර්මස්ථානයේ ආනාපාන සතියේ නාසය තුල ඇතිවන කම්පන චංචලයි. තත්පර කිහිපයකදී කම්පන චංචල ස්වභාවය නැති වී නාස්පුර සහ මුළු හිස තුලම ඊතා ඝන වාත ධාරාවකින් පිරේ. ක්‍රමයෙන් ඒ හිස් වී ගිය පසු මූල කර්මස්ථානයේ ගෙවි කාය සංස්කාර සංසිදේ. එවිට ඇතිවන ශූන්‍යතාවයේදී නොයෙක් රූපයන් දිස්වත් ඒ දිහා උහි බලා සිටින විට නැවත ශූන්‍යතාවය අත්දකි. ටික වේලාවකින් නැවත කම්පන චංචල දැනීමට පටන් ගනී. සතියෙන් මේ දෙස බලා ඉන්න විට නැවත ශූන්‍යතාවයට යයි. මෙසේ කිහිප වරක් සිදු වී වරහන් ඇතුලේ පරයන්ක කිහිපයකදීම හිට හැටියේම කිසිත් නොදැනෙන තත්වයකට පත්වේ. එතනින් අවදි වන්නේ එකවරම ඇතිවන ගැස්මකින්ය. මේ අතර කාලයේ සිදු දෙයක් මතක නැත. නින්දක් නොවන බව එකවරම ගැසීමෙන් ඇතිවන තත්වයෙන් පසු සතියෙන් සිටීමෙන් දනී. දැනට දින දෙකක පමණ සිට මේ தત્ත්වය තුල සතිය පවතින බව අත්දකි. අරන් ඇතුලේ මේ කාලයේ තත්පර කිහිපයක් බව දනී. ඒ කාලයේ අතරතුර අරමුණු කිසිත් නැත. සතිය ඇති බව පමණක් දනී. පෙරසේම ගැස්මකින් ඇතිවන වෙනසකින් නැවත එම හිටි தત્ත්වයට සාපේක්ෂව රූප ශූන්‍යතාවයට නැවත පැමිණේ. එම தત્ත්වය හුස්ම ගෙවි ගිය පසුව ඇති වූ තත්වයට සමානයයි සිටේ. එෙහිදී අවට ශබ්ද ඇසේ බාධාවක් නැත. මගේ පරයන්කේ අත්දැකීම් ඔබ වහන්සේට ඉදිරිපත් කිරීමත් එහි යම් වැරද්දක් ඇතොත් ඔබ වහන්සේගේ අවවාද ලබා ගැනීම සඳහාත් මේ ඉදිරිපත් කළෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. මේකට මේ වගේ මේ යෝජනාවක් එහෙම නැත්නම් සුද්ධ කර දීමක් කරන්න පුළුවන්. අරමුණු මොනක්වත් නැතුව ශූන්‍ය හෝ හිස්තනත් නැත්නම් මේ වරින් වර එන ආනපනියෝ අනිත් අරමුණු දෙකම සමානව බලන්න පුළුවන් වෙච්ච දවසේ ඊගා පැම්ම පිම්ම පයින්. ශූන්‍යතාව වේවා අරමුණු හොඳ නැහැ නැත්නම් අරමුණු වේවා ශූන්‍යතාවය හොඳ නැහැ කියන එක තමයි පෘථග්ජනකම කියන්නේ. අශෝක ධර්මේ කම්පා වෙන්නේ නැගෙන අරමුණු තිබුණත් එකයි අරමුණු නැති වුණත් එකයි මොකද මේ වෙලාවේ අරමුණු වෙන්නේ නැහැ ඒකේ සංඥා ටිකක් තියෙනවා. ඒ නිසා සංඥා ඇත්තේ නැති නැත්තේ නැත්නම් මේ தත්ත්වෙට ගිහිල්ලා කොච්චර වෙලාවක් මේක දෙකක් නෙවෙයි එකේම මුණක් දෙකක් කියන එක තේරුම් ගත්තොත් නැත්නම් පොල් ගෙඩිය දෙකට පැලුවට පස්සේ නම් ඇස්පැත්ත උල් පැත්තයි කියලා දෙකක් නේ. ගෙඩිය පිටින් තියෙන වෙලාවට හිතන්න. ඇස්පැත්ත තියෙන උල් පැත්ත තියෙන දෙකටම එක ගෙඩිය තියෙන. අන්නේ එකේම දෙපැත්ත කියලා දැනගත්තොත් ආතතියට කිසිම ඉඩක් එන්නේ නැහැ. අසහනෙට කිසිම ඉඩක් එන්නේ නැහැ. ඒ නිසා විඥානය කරන්නේ ඔබ දෙකට කඩලා පෙන්නනවා. මේක අරමුණු ඇති තත්ත්වය මේක අරමුණු නැති තත්ත්වය කියලා. ඉතින් අපිට ඒ වෙච්ච ගමන් උදේකලාව දන්න කෙනා අරමුණ නැත්තත්තර කැමතිනෝ අරමුණට බයි. ශරීරයට ආශයක් කරන අරමුණට කැමතිනෝ අරමුණ නැති තත්ත්වය අතරමං වීමක් කියලා බය වෙනවා. අන්නේ දෙක වෙන්නේ නැතුව දෙකටම සමහිතෙන්න ගොඩක් කල් මේක ඇසුරු කරන්න කියලා තමයි කියන්නේ. හැබැයි සුතමේ ඥානෙ තියෙනවා නම් පෙර සූදානම තියෙනවා නම් අර භාවනා කළ යුතු වාර ගන්න අඩුවෙන් වැඩි කරගන්න පුළුවන්. ඒක එච්චර ලොකු ආශයක් නැහැ. ඒකට මේ කමඩන් සුද්ධ කරන්න කෙසේ නමුත් ඒ නිසා මේ දෙක අතර වෙනසක් නැති මට්ටමට එනකන් දිගටම භාවනා කරන එක තමයි ඊගාව පියවර බලාපොරොත්තු වෙන එකනා විශ්ින් කළ යුත්තේ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ තියෙනවා ශූන්‍යතාවය ඉහාට ගිය කිසිවක් නොදැනෙන තත්වයටපත් වීම දෙක. අවස්ථා තුනක් ඕකේ ලියන්න හදනවා ඒව එකක්වත් ක්ලියර් වෙලා නැහැ. මට්ටම් තුනක් ගැන කියවෙනවා. නමුත් ඇති තහ නැති කියලා ගන්නකෝ. දල වශයෙන් ඒ දෙකම සමානයි කියලා ගන්න. දෙකටම සමාන වෙනකන් නැත්නම් බත් ඇටයක් සහ වතුර කියන එක නැති වෙනකන් හැඳි ගෑවෙන්න ඇති. ඒකකොට තමයි උකට කැඳ කියලා කියන්නේ. ඒතර බත් කියලා දෙයක්වත් නැහැ, වතුර කියලා දෙයක්වත් නැහැ හැඳි ගෑවෙන්න. තාම තියෙන්නේ අතන මෙතන ඇගිටි වගේක් තියෙනවා. ඕම නාසමා පො හැඳි ගෑවිලාම් ඵලයන් කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආස්වාස ප්‍රාස්වාස සංසිඳීමේ අනතුරුව ප්‍රීතියත් කයේ සැහැල්ලු භාවයත් අනතුරුව දැඩි ශූන්‍යත්වයක් දැනේ. අනතුරුව ඈනුම් අරිනවා සමගම කඳුළු ගලන ස්වභාවයක් දැනේ. අනතුරුව කන් වලින් දැඩි පීඩනයකින් වාතය පිටවෙන ස්වභාවයක් දැනේ. මේ වරින් වර කිහිප විටක්ම සිදුවන අතර වරකට තත්පර 8ක් 10ක් වැනි කාල ප්‍රමාණයක් පුරාවට වේගෙන් වාතය කන්හරා පිටවන ස්වභාවයක් ඇත. මෙම తත්වයේ ඉක්මවා ගිය කලාතුරකින් අවස්ථාවක ගැඹුරු ශූන්‍යත්වයක් සමගම සිතුවිලි සිත් පහළ වීමක් නොමැති ස්වභාවයක් ඇත. මෙම తත්වයේ වටහා ගත යුත්තේ කෙසේද? මෙය ධානා තත්වයක්ද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා. ඔය මේක කියලා කියන්නේ මේ දෙපැත්තම ගැන හිතන එකක්ද නැත්නම් විවේක වෙච්ච අවස්ථාව ගැන හිතන එකක්ද නැත්නම් කන් අගුළු වැටෙන කණෙන් හුලං වෙන අවස්ථාවද කියලා මේ කියන එක වර්ණගල නැති නිසා හරි අමාරු උත්තර දෙන්න. නමුත් මම හිතන්නේ ඉස්සලා දීපු උත්තරේ මේක තේරෙනවා. මේක තෝරන්න ගියොත් විඥානේ ආය ස්ථාපනය ලබනවා. කිසිම අවස්ථාවක විඥාණයට දෙන්න එපා කොට පෙරක දෝරු කන් දෙන්න. තිබුණත් එකයි නැතත් එකයි දෙකටම සමහිත. ඒක නිසා කියනවා මේ මම අර කලිමුත් කියලා තියෙන බිහිරුවක් මම මේ කියන්න හදන්නේ. ඉතින් මේ වගේ පන්සලකට මිනිස්සුක් ඇවිල්ලා කියනවලු මේ ආම්තුනේ අම්ම නැතිලා අවුරුදු 10යි මට 19කට දාන දෙන්න හිත තියෙනවා. ඉතින් මේ ළඟට පන්සල් වලත් මම ආර්දනා කරා 19ක් ඉන්න ඔබ වහන්සේත් වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි කිව්වා. ඉතින් ඒක හාමුදුරු තේරුම් ගන්න ඕනේ මොකටද මේ ඉන්න හදන්නේ කියලා. වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි. ඒ කියන්නේ වරවුණු එනවනම් වරේ. නෑනේ ඵලයන් මට මොකෝ. මේක මේ ධ්‍යානද මේක විපස්සනාද මේ කොයි එකද හොඳ කියපු ගම. කොහෙදෝ නැති නීති පද්ධතියක් ඔලුවට ඇවිල්ලා මිනුම් කිරුම් ඇවිල්ලා මහා අතතියක් වෙනවා දෙකටම අම්මා වුණත් එක විදියයි තාත්තා වුණත් එක විදියයි අම්මා වුණත් තාත්තා වුණත් දෙන්න මේකමයි කියනකොට එතින් යන්න අපි හරිම අකමැති. අපිට ඕන කරලා තියෙන්නේ මේ දෙකට බෙදාගෙන මේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ තමයි. මේ රණ්ඩු සරුවල නැතුව දෙකටම දාන්න බලන්න. එතකොට නියම් පතෝලත් එක්ක බත් කනවා වගේ තමයි. කුකුල් මස් එක කනවා වගේ එහෙම නැහැ. හැබැයි ඉතින් ලෙඩ අඩුයි ඒක වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉසල කීපයකටම කියන උත්තරය තමයි දෙවෙනි එකටත් කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ අවසරයි කරු ස්වාමින් වහන්සේ මා පරයන්කේ වාඩි වූ විට ස්වල්ප වේලාවකින් හුස්ම ගැන දැනීම නැති වී යයි. සිත නිශ්චලතාවයකටපත් වේ. එවන විට මාහට කායික වේදනා තරමක් තිබුණද ඒ කිසිවකට මා ප්‍රතික්‍රියා නොකරයි. අවට ශබ්ද වලටද මා ප්‍රතික්‍රියා නොකරයි. මට වේදනා හා ශබ්ද පිළිබඳ කිසිම ගාණක් නැත. නමුත් මේ අවස්ථාවේ මගේ සිත සිතුවිලි වලින් පිරී යයි. මීට පෙර මා මෙම සිතුවිලි සමග ගැටුණේ. නමුත් දැන් එසේ නොකරයි. සතියෙන් ඒ දෙස බලා සිටී. එවිට මාහට දැනෙන්නේ මෙසේය. මා වටා සිතුවිලි රාශියක් කැරකෙමින් පවතී. මා සිත ගැන අවදියෙන් හෙවත් සතියෙන් සිටන විට මෙම සිතුවිලි මොනවාද කියාවත් මාහට හඳුනාගත නොහැක. නමුත් හුළු මොහොතකට හෝ අසතිමත් වූ විට මා එම සිතුවිලි ගැන සිතන්නෙක් බවට පත්වේ. ඒ නිසා මා සතියෙන් සිටීමට සිතුවිලි ඇතත් සිතන්නේ නැති ලෙස සිටීමටත් වීරිය ගනී. මේ අතර සුළු වේලාවකට සිතේ සිතුවිලිද නැති බව වැටහි. නමුත් එම සිතුවිලි නැති විටද යම් දෙයක් තියෙන වාසේ දැනේ. ඒ හරියට ආනාපාන රූප අරමුණු නැති වූ විට දැනෙන රූප සංඥාව වැනි දෙයකි. මාහට වැටහෙන විදියට මේ අරූප සංඥාව ලෙස සිටේ. සිතුවිලි ඇතත් නැතත් මාහට නීරස ගතියක් නොදැනේ. මේ සියල්ල ඉදිරියේ සමසිත පැවැත්වීමට උත්සාහ ගනී. මාහට ඊතරම් සුතමේ ඥානයක් නැති අතර මගේ ඉදිරි ගමනට උපදෙසක් දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. අර ඊයර මේකට කිලිම සම්බන්ධ නැහැ නේද ඊට උනන්දුවක් ඇති වෙයි කියලා මම මේ මතක් කරන්නේ ඊ අපි ගත්ත මේ දේශනාවේදී ගත්ත විදියට සර්වඥාන්සේ දේශනා කරන්නේ හිතට හිතවිල්ලක් ඇවිලගේ නිමිති ගන්න එපා ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපා නිමිති ගත්ත ගමන් හිතවිලි වැටක් හැදෙනවා හිතවිලි දංගලක් වගේ බැඳෙනවා ඊට පස්සේ අන්තර්ගතයක් එනවා අරමුණු ගන්න නැතුව නිර්මින හිතවිලි අරමුණු නැතුව හිටියොත් එහේ මේ විසිරලා යන ඒවට කියනවා ඉනර් තෝට් කියලා හරයක් නැති හිතවිලි වගේ මෙව හැම වෙලාවෙම තියෙනවා. අන්න ඒව අරගෙන තමයි මේ අහකන්නයි දාගෙන තමයි අපි අනාගත. එනිසා හිතවිලිත් එයි, සද්දත් එයි, වේදනත් එයි. ඒව ආවට ගණන් ගන්න. ඒ නැත්නම් ඒවා යෝජනා කරාට ඉස්තිර කරන්න බෑ. ඉස්තිර කරපු ගමන් තමයි කෙලස් වෙන්නේ ඒක. එනිසා ඒව ඇවිල්ලා යන්නේ යද්දිත් යෝජනා කරන්නේ නැතුව ඉන්න එක තාදී ගුණය කියලා කියනවා. නොසලින එක කෙලස් නැතිකම නෙවෙයි. කෙලස් හදන්න ඕනේ මූලද්‍රව්‍ය තියෙනවා. අපි එකටවත් රජ ඔටුන දෙන්නේ නැහැ. එහෙම වඳ වෙලා යනවා. ඒක ලොඳ වෙලා යනවා. ඒක වඳ වෙලා යනවා. අන්න ඒ දෙයට එනකොට තමයි වෙන්නේ බුදුහාමුදුර අපිට කරන උදව්ව. ඕනේ නම් මෙවත් එක්ක කතන්දර ගොතන්න පුළුවන්. කරපු ගමන් ආනාපානෙත් නෑ මොකුත් නෑ. හිතවිලි පිළිබඳව විශාල වනාන්තරයකට වැටෙනවා. ඒව එහෙම තියේදී තමන් අරගත්ත මූල කර්මත්තානේ හිත පදන ඒක නැත්තම් ඒත් පටලවා ගන්න නැතුව හිටියොත් මේ එකකටවත් ඇවිල්ලා අපිට කොක්ක දාන්න බෑ. ඒ මොකද අපේ පැත්තේ කොක්ක දිගහැරලා තියෙනවා. අපේ කොක්ක තිබුණොත් තමයි මේ පැත්තෙන් කොක්ක වටේ අපේ කොක්ක දිගන කොයි කොක්ක ආවත් වැඩින්නේ ඉතින් අන්නේ කොක්ක දිගාරණකමේ තමයි සංයෝජන හැකිලි දිගාරණයි කියලා කියන්නේ ඉතින් මෙතන හොඳ වෙලාවක් යෝගාවචරයට බලන්න හිතවිලි තිබුණට හිතවිලි නිමිති ගන්න එපා ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපා අංග ප්‍රත්‍යංග බලන්න එපා ගත්ත ගම ඒක කෙලේශක් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා ඒ වගේ තැනක ඉඳගෙන කෙලෙස් නොකර සිටීම කලින් කර පුරුද්දකින් ගන්න බෑ එතන එතන උපයනවා. අන්නේ ඉපීම තමයි අප්‍රමාදී කියලා කියන්නේ සතිය කියලා කියන්නේ. ඒකට තියෙන එක කොච්චර ශක්තිමත් උපකරණයක්ද කියලා ඒ නිසා ඒවා වඳ වෙන හැටි ලොඳ වෙන හැටි බලාගෙන කොච්චර අවදියකින් ඉන්න ඕනේද? අන්නේ අවදියේ ඉන්න වෙලාවට විතරයි අපි ජීවත් වෙන්නේ. අනිත් අපි හැම වෙලාවකම හීනෙක ඉන්නේ. අනිත් හැම වෙලාවක මතේක ඉන්නේ. එහෙම නැත්නම් මදයක ඉන්නේ. මදි නැතු වෙන වෙලාව තමයි අර වගේ නිකන් මේ ගිනි ගිනියේ චිත්තක්ෂණයේ ආරක්ෂා වෙන වෙලාවක්. ඉතින් ඒක අත්දක ගන්න බලන්න බලනකොට ඔන්න මිනිස්සයා කියන්නේ කවුද කියලා තේරෙනවා. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ අවුරුද්දක පමණ සිට ආනාපාන සති භාවනාව වඩන්නෙමි. පටන් අරගෙන විනාඩි 20ක් පමණ ගතවන විට හුස්ම රැල්ල නොදෙනී යයි. නාසය අග ස්පර්ශයේ නැතිවීමෙන් මේ හඳුනා ගනිමි. එහෙත් දිගටම නාසය අගට සතිය යොමා සිටීමේ තව ටික වේලාවකින් නොදැනීම එය ගිලිහි ගොස් ඔටෝමැටිකලි භාවනාව සිදු වීගෙන යයි. ආයෙත් නොසිතාම ටිකකින් නාසය අගට සතිය යදවේ. මෙම ඔටෝමැටික් తත්වේ වලකා ගත යුතුයද? කරුණාකර උපදේශක් දෙනු මැනවි. නෑ සිද්ධ වෙන දෙයක් නම් මොනවාක්වත් වලක්වන්න එපා. සිද්ධ වෙනදී වලක්වන්න යෑම හරහා අපි සංස්කරණය කිරීමක් කරනවා. සිද්ධ වෙන දෙයට වෙන්න මේක තමයි ඔය තතතාවය කියලා කියන්නේ ඒක කෙලෙස් නැහැ. මොකද ඒක චේතනාපූර්වක නෙවෙයි වෙන්නේ. ඒ නිසා ඒක මට විරුද්ධව කරන එක නෙවෙයි. ඒක සබහා සංසිද්ධිය. දේශ බලාගෙන ඉන්න. හැබැයි මේ ඔටෝ කියලා හිතාගෙන ඉන්න එකක් වෙන්න බෑ. ස්වභාවයෙන් සිද්ධ වෙන එකක් නම් ඒකට යන්න දීම බේරගන්න තමයි සරුවචනන්සේ චේතනාම්බික වේ කම්මං වදාමි කියන්නේ චේතනාව නැත්තම් කර්ම නැහැ. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනා පිළිබඳව පරයන්කයේදී ආස්වාස ප්‍රාස්වාස රැලි දෙකක් තුනක් පමණ බලන විට වේගයෙන්ම වාගේ ශුන්්‍යතාවය අත්දකින අතර එහිදීද සතිය පවත්වා ගැනීමට හැකියාවක් ඇතැයි සිතෙන්නේ දැනෙන වේදනා හා ශබ්ද ආදිය නිරීක්ෂණය කරන නිසා වෙනි. මෙහිදී විශේෂයෙන්ම දැනෙන වේදනා ස්ථානයේට සතිය සූම් කරමි. ඒ ඊතා කුඩා අංශුවක් වැනිය. නිවි නිවි පත්වෙන බල්බයක් මෙන් පිට කරන ශක්තියක් වරන් වේදනාව වෘත්තාකාර ආකාරයට පැතිරී යනවාක් මෙන් පෙනේ. ඒ හරියට ජලයට ගල් කෙටයක් දැමුව විට නැගින රැලි මාලා මෙන්නිය වේදනාව නිකුත් වන අවස්ථාවක් සමගම නැති වෙන අවස්ථාවක් බල්බයකමින් වරහන් ඇතුළේ තියනවා ඇත මා මෙම වේදනාවද හුස්ම රැල්ලේ ඛණ්ඩණයමින් සමානත්වයක් දකිමි කිසි විටක එක දිගට සිදු නොවේ මොහොතක් මොහොතක් පාසා කැඩී කැඩීම් ඇත ඇසෙන ශබ්දයේද සංවේදනය වී ටික වේලාවකට පසුව ශබ්දයක් බව හඳුනා ගැනීම. මාහට ශරීරයේ සිදුවන සියලුම ක්‍රියා කැඩීමකට වරහන් ඇතුලේ නැවතීමකට පත්වමින් ක්‍රියා කරන බව දැනේ. මේ කරුණාවෙන් මාහට පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වි වායි පතමි. මේක මං හිතන්නේ ඊයේ අර රූපසටහන් යෙදලා ඉදිරිපත් ප්‍රශ්නයට සම්බන්ධ කියලා. මේකදී ඇත්තටම ඔය කියන ශූන්‍යතාවය ශුන්‍යතාව කියන වචන ගන්නම රූපයන්ගේ ශූන්‍ය තත්වයක් කියලා කියන්න පුළුවන්. ඒ වුණාට එතකොට වේදනා සංඥා සංකාර වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් රූප කෙරේ දක්වන ආකල්පෙම තමයි කරන්න තියෙන්නේ. මේ වේදනා විවිධ ආකාරයෙන් පෙනෙන වේදනා જાති දෙකක් බුදුහාමුදුර අඳුරලා දෙනවා. කායික වේදනා සහ චෛතසික වේදනා කියලා. ඒවට දුක්ඛ කියනවා. කායික වේදනාට දෝමනස්සය කියලා එකක් පෙන්නනවා. හිතේ හටගන්න වේදනා ඒවා හිත කරදර. ඉතින් මේ වෙලාව හුඟක් වෙලා තියෙන්නේ දෝමනස්ස වේදනා. කයේ මේවා නෙවෙයි ඒ වුණාට ඒක හොඳට කැපිලා පේනවා අර රූප කරදරේ නැති නිසා. ඊට පස්සේ ඒක අහිමි වුණාට පස්සේ ඊතුරු සියුම් රූප tattwa සාමයේ අරූප tattwa වලට යනවා සංඥා වලට සංස්කාර වලට ඒ නිසා මේ රූපයෙන් අයින් වෙන්න නම් පිට් එක ලොකු සාන්තියක්. හැබැයි ඒ වුණාට ඒකයක් අගෙන් ගැලවිලා තියෙන යක්කු හතර දෙනෙක් ඉන්නවා. එන්නේ එන්නේ එන්නේ ලුණු ගෙඩියක ගොරෝසුම පොත්ත ගැලවට පස්සේ සියුම් පොත්තක් හම්බෙනවා. ඒක ගැලවට පස්සේ තව සියුම් පොත්තක් හම්බ වෙනවා වගේ පොත්තෙන් පොත්ත ගැලවෙනවා. හැබැයි ක්‍රියාවලිය එකමයි. මේකක් දිහාවත් ප්‍රතික්‍රියා කරන්න එපා. ඒක බල දැස බලනකොට ඒක ගැලවෙනාට මොකද යට පොත්ත පේනවා. යට තියෙන තිරේ පෙන්නනවා වගේ. ඉතින් මේක දිගට වෙන්න වැඩි වේලාවක් ඉඳ දෙන්න ඕනේ. ආය බහන නැතර කරොත් ආයත් රූමේ ඉඳලා පටන් ගන්න ඕනේ. ඒ නිසා නැවත නැවත හොදෝද මඩේ දෙමිල්ල තමයි ගොඩක් ලාට වෙන්නේ. ඒ වුණාට ඒක ප්‍රශ්නයක් නෑ අත්දැකීමේ යම් මිරිච්ච පැතියක් වෙනවා. ඒ නිසා මේකට ශූන්‍යතාවය කියලා කියනවනම් රූපයන්ගෙන් ශූන්‍යයි කියන වචනේ මිසක් මේ පූර්ණ ශූන්‍යත්වයක් නෙවෙයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙකු නොවේ. පරයන්ක භාවනාවේ පහත අධ්‍යක්ීම් ලැබමි. පූර්ව කෘත්‍ය අවසානයේ බොහෝ විට ආනාපානය නොදැනේ. දැනුණද හුස්ම රැලි දෙකකින් පමණ ගෙවී යයි. කය දෙස අවධානය යොමු කළ විට ඒද නොදැනී ශූන්‍යතාවයක් අත්දැකීමේ මේ ගැඹුරට යයි වරහන් ඇතුළ ඇතුළට යන්න ආසේ සිතුවිලි ඊට අඩුය මෙනෙහි කිරීම නතර වී යයි. ගැඹුරු නිින්දක් වැනි පාලනයක් නැති තත්වයක් වේ. මේ තුල සතිය පැවැත්වීම ඉතා අසීරු බවක් දැනේ. හේ බලා හිඳිමි. සමහර විට නිින්දකටද වැටේ. සිතුවිලි ගොජ දමයි. නමුත් මෙනෙහි කළ නොහැකි තත්වයකි. ප්‍රශ්න කිපයක් තියෙනවා පළවෙනි එක මේ යටිසිත හෝ ප්‍රභාස්කර සිතයයි කියන தത്വයේද දෙවෙනි එක එෙහිදී සිතුවිලි ගොජ දැමීම අඩුවීමට පරයන්කෙන් පිටදී කළ යුතු දේ තිබේද වරහන් ඇතුලේ උදාහරණ පරයන්කේදී පාලනයකින් තොර නිසා එදිනදා ජීවිතයේදී උපාදානවලදී බලපානවාදයි සිටේ. තුන්වෙනි ප්‍රශ්නය රාත්‍රී නිින්දට පෙරද මෙම தത്വයට වරහන් ඇතුලේ පරයන්කයක වාඩි වී නොව නිදා සිටින ඉරියව්වේදී පත්විය හැක. බොහෝ විට නොදැනම සතිය ගිලිහි නිින්ද ගොස් ඇත. මේ කිරීම වරදක්ද? වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. කාටබුණු චීන වෙලාවේදී තියෙන සතිය මදි උරුබූටි මදි, දක්ෂ මදි, අරමුණ නැති වෙලාවේ සතිය පාත්තා. ඒක නිසා අරමුණ තියෙන වෙලාවේ සතිය පාත්තලා හුරු කරලා හුරු කරලා අරමුණ නැති වෙලාවේ සතියක් තියෙනවද කියන්නේ හරි ලොකු සල්ලක්කාර ගතියක් තියෙනවා. තියෙනවනම් ඒක පවත්නවා කියන එක ලේසි නෑ. ඒකට හිත තර්ක හිත දක්වන හිතුවක්කාර වෙලෙ තමයි අරියාදුව තමයි නින්දට වටන්නේ. එනිසා කමන්නේ නින්දට වෙනකොට කමන්නේ තමන් මතක තියාගෙන ඉන්න ඕනේ. තරු දිහා බලන්නේ නැතුව අහස දිහා බලන්න පුළුවන් කියලා පුරුදු අපි බලනකොට තරු විතරයි අපට පේන්නේ. ආකාශ වස්තු විතරයි අපට පේන්නේ. නමුත් ආකාශ වස්තු ඔක්කොම ටික අයින් කෙරුවොත් එක පැත්තකට ගත්තොත් අහසෙන් 100ට එකක්වත් නැහැ. ඉතුරු 99 අපි කවදාකවත් දකින්නේ නැහැ. ඒ නිසා තරු තියෙද්දි තරු අතරමැද තියෙන පරිච්ඡින්න අවකාශය බලනවා වගේ පුරුදු කෙරුවොත් තමයි තේරෙනවා තරු විතර ජනප්‍රිය නෑ තරු නැති තැන ඒ නිසා අපේ හිත නිතරම බලන්නේ වස්තු. ඉන්ද්‍රිය ප්‍රතිපද ඥානෙටම යන්නේ. ආනින්ද්‍රිය ප්‍රතිපදයකට පුරුදු කරාට පස්සේ පේනවා ඒකේ තියෙනවා අවදිය සහ අවදි නැති කියලා අවස්ථා දෙකක්. අවදි අවස්ථාව ශිල්පයෙන් උපයනවා. අවදි නැති එක මේ හිත හැංගෙන වෙලාව. ඒක තමයි කෙලස් අපිට දාන ගුණ්ඩුව. අපි දැනගන්න ඕනේ අරමුණු දෙන්නේ නැහැ නැත්නම් අරමුණු ගෙවෙනකන් ඉඳලා මේ හිස්තැනට අවදි වෙලා ඉන්නවා කියන එක. ඒක ආර්යයන් වහන්සේලාගේ විශයක් මේ මනුස්ස ලෝක විශයක් නෙවෙයි. ඒ නිසා ඉස්ලාම යන්න හිස්තැනට ගිහිල්ලා බලන්න අරමුණක හිත පාත්‍රණට වැඩි හුඟක් අමාරුයි. අරමුණ නැත්තනක ඉන්නේ ඒ නිසා හිත වැටෙන්න දෙන්නේ නැතුව, නින්දට වට්ටන්න දෙන්නේ නැතුව උත්සාහ කරන්න මුලදී නම් සම්පූර්ණ අසාර්ථක භාවයක් පේනවා. කරගෙන කරගෙන යනකොට දවසක තේරෙයි මොනවත් නැහැ අරමුණු කරන දෙයක් නමුත් සතිය තියෙනවා කියන්නේ. ඒකට අපි කියනවා අනාරම්මන සතිය, අනිමිත්ත සතිය, ඒක තව දියුණු වුණාට පස්සේ ඒක අනිමිච්ච සමාධිය බවට පත් වෙනවා. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පළපුරුදු යෝගාවචරයේක්නි පරයන්කේ අධ්‍යක්ීම් කෙටියෙන් මෙසේය. සිත ඊතා ගැඹුරකට ඇදී ගොස් දුර්වල සංඥා වරහන් ඇතුලේ කෙලවරක් නැති දුර්වල දැනීම් සිතට නැගී කෙලවර කිසිවක් නොදැනෙන තැනකට මම නැති තැනකට සිත පැමිණේ. මේ මේ චිත්තක්ෂණ කීපයක් පමණක් මෙම ක්‍රියාවලිය පරයන්ක මුළුල්ලේ සිදුවේ. මෙසේ සිදු නොවන පරයන්කවල චිත්තක්ෂණ කීපයක් තුල සිත කිසිවක් නොදැනෙන තැනකට ගොස් පරයන්ක මුළුල්ලේම පවතී. මෙම தත්වයෙන් පිටතට ආවිත සියුම් ශාන්ත දැනීමක් පමණක් තිබුණායයි සිටේ. පසුගිය අවුරුදු තුල දිනපතා පරයන්ක භාවනාව කළ අතර දුර්වල සංඥා ඇති සහ කිසිම සංඥාවක් නැති පරයන්ක සති කීපෙන් කීපයකට මාරු වෙමින් සිදුවිය. මීට කලින් කිසිවක් නැති ශාන්ත භාවයට සියුම් සංඥා ඇති තැනකට වඩා ඇලුම් කළ නමුත් දැන් මේ தত্ত্ব දෙකට සිටේ තිබූ වෙනස අඩුවෙමින් යන බව හැඟෙයි. ඒ සමගම පරියංක භාවනාවට සිටේ තිබූ ආකර්ෂණය අඩු වී ඇතැයි සිටේ. කලින් කලින් පරයන්ක භාවනාවක් කළ නොහැකි වූ විට පසුතැවෙන මම දැන් කාර්ය බහුල දිනවල අවස්ථාව නැති විට භාවනා නොකිරීමට තීරණය කරමි. මේ උද්‍යෝගයේ අඩුකම අපේක්ෂා කළ යුතු දෙයක්ද ඔබ වහන්සේගේ මාර්ගෝපද මාර්ගෝපදේශකත්වය බැගෑපත්ව ඉල්ලා සිටි මිතුරුවන් සරණයි. මේකේ තියෙන පරියන්කයේදී මේ தත්තු බුද්ධින්ද කෙනාට එදිනදා ඒකාකාරී වැඩක් කරනකොට සක්මනීදි මේක ගන්න පුළුවන්ද කියලා බැලිල්ලෙන් මේක එදිනදා වැඩ දක්වා පතුරව ගන්න පුළුවන්. සාමාන්‍ය ආධුනිකයෙකුට හුඟක් වෙලාට ඕක ඉන්න පරියන්කේ. නමුත් මේක පරියන්කේට සීමා වෙච්ච එකක්වත් තැනකට සීමා වෙච්ච තත්ත්වයක්වත් නෙවෙයි. ඉතින් බලන්න සක්මනීදී අනායාසයෙන් වෙන හැටි වගේම දත්ම දිනකොට අනායාසයෙන් වෙන හැටි, පැසිලි කැසි කරනකොට අනායාසයෙන් වෙන හැටි, අනේ අනායාස වැඩ යනකොට මේක ගන්න පුළුවන්. කොච්චර තියෙනවනම් ඊට පස්සේ ආයාසයෙන් වැඩ කරද්දිත් ගන්න පුළුවන්. ඒ නිසා මේක මේ පරියන්කයට සීමා කරන්නේ නැතුව දිගට යන්න බලන්න. එතකොට ඉඳගෙන නොහිටියට සතිය ඉතිරි පැතිරි වැඩෙන ගතියක් තියෙනවා. හැබැයි ඒ සතිය নানা ආකාර වැඩ කරදි කෙරේ. ඉතින් ඒක නිසා මේ සතිය හරි කර්මන්නේයි ඕන තැනක ඉදෙන්න පුළුවන්. ඒ නිසා මේක පරියන්කට සීමා කරන්නේ නැතුව මේකට භාවනා කියන වචන දාන්නෙත් නැතුව සතිය කියලා හිතලා ඕනෙම වැඩක් කරන්න. ඒකෙදි මේ සතිය තියෙනවද නැද්ද කියන අදහසට යන්නේ එතකොට වෙන්නේ බොහොම මුරුදු සතියක් ඉස්සලා ඉන්නේ. ඔව් පහුවෙනකොට මේක ශිල්පේ අල්ලා ගන්නවා. එතකොට තමයි තේරෙනවා භාවනා කරනවා කියලා වෙනම ඉස්සෝදානාලා සුදු ඇඳගත්තේ නැතුවට දවස පුරාම සතිචිත්තක්ෂණ ගන්න වැඩි වෙනවා කියලා. ඒක හොඳ ලකුණක්. ඊළඟට සතිය පිළිබඳ ප්‍රශ්න දෙකක් තියෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ මගේ මේ ප්‍රශ්නේ එදිනදා ජීවිතයේදී සතිය පැවැත්වීම පිළිබඳවයි. අප නොයෙකුත් කාර්යයන්ගේ යෙදෙන විට ඒ පිළිබඳව සතියෙන් ක්‍රියා කළ හැකි බව හොඳින් වැටහි. නමුත් අප අනාගතයේදී කිරීමට බලාපොරොත්තු වන දේ පිළිබඳව ප්ලෑන් කිරීමේදී අපට මේ මොහොත කෙරෙහි සතිය පවත්වන්නේ නැතුව අනාගතය පිළිබඳව සිතන්නට සිදු වෙනවා. එවිට අප සිටින්නේ සතියෙන් තොරවද. ඔබ වහන්සේට නිරෝගී සුව සිත නිර්වාණය ප්‍රාර්ථනා කරමි. ඉතින් ඇත්තටම බුදුජානන්සේ කියන අනාගතය කියන්නේ හීනයක්, නොපමිණිච්ච දෙයක්. ඒකන හිතනවයි කියලා කියන්නේ හීන ලෝකයක්. ඒ නිසා කවුරු හරි සතිය කියන වචනේ දන්නවනම් අනාගතය ගැන හිතන වෙලාවේ වර්තමානයේ සතිය තියෙනවද කියලා අහන ප්‍රශ්නේ තීරුම් අරගන්න මේ සතිය කියන එක දන්නේ නැතිකම කියලා. ත්‍රිඥාන සඳහන් කරලා තියෙන්නේ අනාගතය ගැන හිතනව නෙවෙයි හිතෙනවා. ඒක වළක්වන්න බෑ. නමුත් ඒකත් කරන්නේ දැන්නේ. ඒතියෙදි හිතන්න හදනවා නම් ඒට පිස්සු හොඳ එක කියලා තමයි කියන්නේ. කියන්නේ අනාගතය සැලසුම් කරලා කවුද හරිත කරලා තියෙන්නේ. ඔක්කොම දන්න බුදුජානනාංශත් කියනවා අතීතන්නන් වාගමේය නප්පජප්පේ අනාගතං. මේ මේ දන්නවනම් මේ වර්තමානයේ පන්නන්න කරන වැඩක් මේ කියලා. සත්‍යමත් එක්කෙනෙක් කොහොමද මෙතන ඉඳගෙන අනාගතයක් ගැන හිතන්නේ? හිතෙන එක ගැන මොකුත් කියන්න යන්න බෑ. ඒක හිතගෙනම මේ මේ අබ්බැහියක්. නම් හිතන්න හදනවා කියලා කියන්නේ Tamangeම කකුල් දෙකේ සපත්තු දෙකේ බූට් එකෙන් ඇදලා උඩ යන්න හදනවා. අවකාශගත වෙන්න හදනවා Tamanගේ සපත්තු දෙකේ බූට් එකෙන් ඇදගෙන මම මේ අහකාශගත වෙන්න හදනවා වගේ. ඒක නිසා සත්‍ය පිළිබඳව මූලික අර්ථකතන ආයෙ දීලා බලන්න මේ කොච්චර පළපුරුදු යෝගාවචරයක් වුණත් මේ හිත කියන එක මේ එහෙම නැත්නම් කෙලස් කියන එක විල්ලජ්ජ නැති එකක් නෙමෙයි. ඕනම දෙයක් අසට ඇවිල්ලා මොඩ පෙත කුදුරුකම් දාලා අරක වණ කරලා තියලා යනවා. අපි හිතනවා මේක ඥානි කියලා. මේකට කියන්නේ උබේ පක්ක සම්තිරණව තියෙන විචිකිච්ඡා වංචේති. මේ වර්තමාන චිත්තක්ෂණයේ පිළිබඳ තියෙන සැකය නිසා ඉදිරිය සැලකීමේ ඥානය කියලා නැත්නම් ඉදිරිය සලකා බැලීමේ විචක්ෂක බුද්ධිය කියලා මේ විචිකිච්ඡාමය වංචා කරන්නේ. ඒ නිසා වංචනික බව හොඳට තේරුම් ගන්න වර්තමාන මොහොත අරසා කරනවා නම් ඒක අපේ සියලු අර්ථ සිද්ධිය සලකලා දෙනවා. කවුරක්වත් ඒකට සැලසුම් කරන්න ඕන කමක් නැත්තේ. ඊළඟ ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්සේ භාවනා කරන විට හෝ සිත ඒකාග්‍ර වූ විට අධික හෘද ස්පන්දනය බස්ලින් සවුන්ඩ් ආදිය දැනෙන විට ඒට සිත යොමු නොකර භාවනා අරමුණෙහි භාවනා මානසිකාරයේ සිත පවත්වන ලෙස ඔබ වහන්සේ වදාළ සීක නමුත් ස්වාමින් වහන්සේ ආස්වාස් ප්‍රාස්වාස නොදැනෙන සංසිඳෙන අවස්ථාවන්හි කුමක් තුල සිහිය මානසිකාර්ය පැවැත්විය යුතුද? එසේත් නැතිනම් කිසිවක් මානසිකාර්ය නොකළ යුතුද? ආදා දෙනු මැනවි. ඒක අරමුණක සිත ඒකාග්‍ර වූ විට ආයතන විය හැකි නොදෙනීයයි එක අරමුණක සිත ඒකාග්‍ර වූ විට ආයතන වියකි නොදෙනීයයි යයි වදාළසේක ස්වාමින් වහන්සේ එනම් සිත හැර අනෙක් ආයතන පහද එසේත් නැතිනම් මනෝමය අරමුණකින්ද තොරව සියලු ආයතන හයමද එම අවස්ථාව මනෝමය කය හෝ සංඥාමය කය අවස්ථාවන්ද පහදා දෙනු මැනව. අවසාන වාක්‍යයේ ගැළපීම් ප්‍රශ්නයක්. නෑ ඉස්සලා කියන එකේදී උනත් ඒ බස්ලින් සවුන්ඩ් එක ආවත් මොනවද තිබුණත් මූල කර්මත්තාන්ට යන්න කියන්නේ සැකනම් පමණයි මම ඒක මේ වෙනකොට හතර සැරයක් විතර කරලා තිනවා. ඒක සාමාන්‍යයෙන් හිතා ගන්න අමාරු. උඟ දිනෙක කරන්න හදන්නේ මොනවා හරි එකක් ආපුම ඒක ඒක මෙනේ කරන්න හදනවා. නැත්නම් ඒක තලලා මූල කර්මත්තෙන් දෙන්න හදනවා. ඒක කදාකත් හිත වැඩෙන්නේ. ඒක ආවනම් ඔය ඉන්න අරින්න. ගෙන්නකන නෙවෙයිනේ. ඒ චේති මූල කර්මත්තෙන් යන්න හදනවනම් එක්ක බය, එක්ක සැක. එවන්ත ඒක නොඉන්න කටයුතු කරනවනම් ද්වේෂය. මොකක්වත් පහල කරන්න බෑ. භාවනාව ඔබ හිත පමඩ මොකෝ. මූල කර්මන්තන යෑම කියලා කියන්නේ සැකනම් විතරක් කළ යුතු වැඩක්. ඉතින් අනිත් වගේ පුංචි සියුම් අර්ථ තේරුම් ගත්තේ නැත්නම් මෙතන එකතර කරකැවෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ ඒකෙදිත් ඔයි කියන මේ ඕලාරික අත්පටිලාභේ, මනෝමය අත්පටිලාභේ, සංඥාමය අත්පටිලාභේ බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ නිසා අපිට හරි අමාරුයි මේක බොහෝ වාරයක් කරලා හිත පුරුදු වෙනකන් විච්ච පළවෙනි හැරෙම මේ මේකයි කියලා නිත්‍ය සංඥාවට දාන්න යන්න එපා. දාපු ගමන් අනිත්‍ය සංඥාවට වැවෙන්න බැරුව යනවා. නිසා පුළුවන් නම් මේක නැවත නැවත වෙන්න දෙන්න. දෙනකොට ඒක මණ්ඩි බහලා හරියට කියලා දෙයි. ඇත්තටම කියලා දෙන්න ඕනකමක් නැහැ වැඩි වෙනවා. වැඩි නොවෙන නිසායි, සැකේ නිසායි තමයි කියලා දීම අවශ්‍ය වෙන්නේ නිසා වඩාම සාධාරණ දේ නැත්තම් සෞඛ්‍ය සම්පන්න දේ නැත්තම් ප්‍රායෝගික දේ මෙන්න මේ தත්ත්වෙට හොඳට හිත හුරු වෙන්න අරින්න එතකොට සැක දුරු වීම තමයි මෙතන අපිට හම්බෙන්නේ ලාභේ. ඊළඟට භාවනාමය ප්‍රශ්න තුනක් තියෙනවා මේ පොදු භාවනාමය ප්‍රශ්න වර නැගීම් ප්‍රශ්න වර නැගීම් කරුණු කීපයක් තියෙනවා මම කියවනවා වහන්සේට ඒක තීරණය ගන්න පුළුවන් විදිහට පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ භාවනාව ආරම්භ කර මාස 5කටත් අඩු කාලයකදී ආනාපාන සති භාවනාවෙන් සිත සමාධිගතව බව දැනුණ විට එය විදර්ශනා භාවනා භාවනාවක් බවට හැරවීමයි. වරහන් ඇතුළේ තියෙන අසුභ භාවනාව ආයතන හා නාම රූප පිළිබඳව සිහි කරමින් කියලා. බොහෝ ධර්මදේශනාවලට සම්බන්ධ දුනිමි යෝනිසෝ මනසකාරී යෙදුනිමි ඒ ධර්මයේ ජීවිතයට ගලපා ගතිමි දැන් මගේ සිතුවිලි සංසුන්්‍ය තරහ නොයයි මට ධර්මයේ පිළිබඳ තර්මක අවබෝධයක් ඇතැයි සිතේ මෑතක සිට කෙනෙකුට විට ගැහණු හෝ පිරිමි මගේ හිතේ ඒ පුද්ගලයා පිළිබඳව විශේෂයක් ඇති ඇතුවොත් විනාඩි කිහිපයක් ඇතුළත මා එම රූපේ නාම හා රූපය සතර මහා ධාතුන්ට වෙන් කරමි. ආයතන 6 ලෙස වෙන් කරමි. දෙතිස් මහා කුණුපයට අනුව වෙන් කරමි. හා නිතර ත්‍රිලක්ෂණය මෙනෙහි කරමින් ජීවත් වෙමි. මගේ ගැටලුව මෙයයි. මේ මට ධර්මයේ අවබෝධ වෙමින් පවතින බවට ඇතිවන ලක්ෂණද නැතහොත් ඇසූ ධර්මයේ පිළිපැදීමක්ද මේ ධර්ම අවබෝධය නම් මෙතරම් කෙටි කලකින් ධර්ම අවබෝධ කළ හැකිද? මගේ ධර්මයේ පිළිබඳව ඇති දැනුමට අනුකම්පා කර පැහැදිලි පළතුරක් පිළිතුරක් ලබා දෙන ලෙස নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. නැති සර්වඥාන්සේ දේශනා කරන දවස් 7කින් වැඩේ වෙන්න පුළුවන් කියලා. අඩුම වැඩිම අවුරුදු 7ක් යනවා නම් අවුරුදු 5 ඉන්න නිසා සෑහෙන සේෆ්ටි ලෑන්ඩ් එකේ ඉන්නේ මට පේන්නේ. අතට දවස් 7ට වැඩි අතට අඩුයිනේ. ඒ නිසා පැහැදිලිව කියතකි ධර්මයේමයි ඉන්නේ ධර්මයේමයි වැඩෙන්නේ. ඔක්කොම එකේම කොටස්. ඒක නිසා අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්න විචිකිච්ඡා විතරයි. වැඩේ හරියට යනවනම් හරියට යන හැම වෙලාවෙම සැකකරන. ඒක නැති වෙන එක තමයි සෝවන් වෙනවා කියන්නේ. මේ යෝගාවචරයන තියෙන ප්‍රධානම සැකේ ප්‍රධාන වැරද්ද තමයි හරියට යනකොට සැකන වැරදි. වැරදියට යනවනේ කිසිම ඔලමුලකමක් නැතුව විසු ඩබල් කායිමත් අහන දවස් ගාලා කරනවා. හරියට යනකොට හැම කෙනාගේම අහලා පේන බලලා නැකත් බලලා වට වෙනකොට නැකත් පහුවිලා ඉවරයි. ඉතින් මේකට රැඩිකල් රිෆ්ලෙක්ෂන් තියෙනවා. ඒ නිසා ඒක මේ වෙලාවේදී කේන්දර බල බල දඟලනවායි කියලා කියන්නේ ਉਹ විචිකිච්ඡාව නැත්තම් මේ සැකේ නැත්තම් හිත රිදෙන්නේ කියන්නේ සද්ධාව නැතිකම. සද්ධාව නැතිකම තියෙන්නේ මේ වැඩේ හරියනකොටත් වෙන කවුරුත් එකට බාධා කරන්නේ. Tamanගෙම හිත. ඒක නිසා ඒක නීවරණයක් වශයෙන් සලකලා නැත්නම් මේ සද්ධාව නැතිකම වගේ සලකලා කර ওই වැඩ කරන යන වැඩි බාධා කරගන්න එපා. ඔක දිගට කරගෙන යන්න. එතකොට ඔක මේ කෙලවරක් පේන්න තියෙනවා. ශද්ධාව මේ ශද්ධාව අඩු වෙලා සැකේ આવුත් නම් කොච්චර කහානියක් වෙනවද කියලා කියන්න බෑ. ඒක නිසා ඇතුළේමයි සහතුරා ඉන්නේ ඇතුළේමයි උත්තරේ තියෙන්නේ නිත්‍ය නිත්‍ය භාවනාවට වැටෙන්න ඕක ඕත් පැත්තකට දාලා එතකොට යන්න ඕන තැනට යයි. ඊළඟ ප්‍රශ්නය මේ ප්‍රශ්නේ කරන භාවනාව හරියට කියලා නෑ. අවසරයි ස්වාමින් වහන්සේ ආයානුපස්සනාව කරගෙන යාමේදී කය සහ සිත වෙන්වෙන් දෙයක් ලෙස දැනුනි. කය හිරිවැට්මක් වැනි දෙයක් කය හිරිවැට්මක් වැනි දෙයක් නොමැති බවද දැනුනි. ඇතැම් වෙලාවක මනසෙහි හටගන්නා රූපවලට අනුකූලව කය තිබෙන බව දැනුනි. නමුත් සැනකින් කයෙහි ඉරියව්ව එසේ නොවන බවද දැනුනි. මහාට අනුකම්පා කර කමඨහනක් ලබා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිර්මාණය අවබෝධ වේවා. මේකෙත් සැකේ වෙන පිටට ඇවිල්ලා තියෙන්නේ මොනවාදයක් ආවත් තමයි ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්න ඉරියව්වට යන්න පුළුවන්ද සක්මන් කරනවම සක්මන කරන බාට යන්න පුළුවන්ද බලන්න ඒක තමයි මේ සැකේ දුරු කර ගැනීමට බුදුරජාණන් අපට දීලා තියෙන නොමිලේ ලැබලා දෙන උපදේශේ ඒ නිසා ඒක එච්චරම හැලුවට ලක් කරන්න එපා මේ වගේ ප්‍රශ්නයක් ආපුවම ඉරියව්වට හිත පැවැත්වීමෙන් සැක දුරු කර ගැනීමේ උපක්‍රමයේ මතක තියාගන්න ඊළඟ ප්‍රශ්නය මේ උපාසිකාව ඔබ වහන්සේ සමග කලින් භාවනා පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. මට හිතෙන්නේ ප්‍රශ්නේ මැදින් වගේ පටන් ගන්න තියෙන මම කියවනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ කරන භාවනාව මම විශේෂයෙන්ම ආයතන 6 වෙන්වෙන්ව ගනිමින් පංචස්කන්ධ අනුව බලමින් අනිත්‍යයි දුකයි අනාත්මයි දකිමින් විදර්ශනා කරමි. කරන ආකාරය පරයන්කේ විනාඩි 30ක්වත් විදර්ශනා කරමින් ගත කරමි. ආයතන 6 හරහා ස්කන්ධ පහට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දකිනවා. බොහෝ විට මගේ ජීවිතයේ උදාහරණයක් එම අදාළ ආයතනයට ගනිමින් විදර්ශනා අවබෝධයෙන් වඩමි. ගැටලුව මෙසේ විදර්ශනා වඩා අවසානයේ ධානවලට යන බවත් රූප කිසිත් නැති ශූන්‍යතාවයක් ඇති බවත් තේරුම් ගතිමි. පංචස්කන්ධ හෙවත් හිත විරලව ඇතිවන මෙම අවස්ථාවේ නාම ධර්ම ඇතිවීමෙන් නැතිවෙන බවත් මෙම නාම ධර්මද අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ඇති වූ විගසම දකිමි. තද ඈනුම් යන කඳුළු ගලන ගතිය පළමුව ඇතිවේ අනතුරුව ඇතිවන කන් දෙකේ දැඩි පීඩනයකින් තත්පර 8ක් 10ක් පමණ ප්‍රමාණයක් වාතයේ පිටවන ශක්තියක් ගතියක් ඇත. මේ මුළු ශරීරයේ පුරාම දරුණත් පරංගතුළු ශරීරයේ චලනය වීමෙන් සමාධිය නොපිරිහේ දිගින් දිගටම පවතී. කලාතුරකින් අවස්ථාවක ඉන් ඔබට ගොස් ශූන්‍යතාවයක් සමාධියක් ඇතිවේ. මේ කුමන තත්වයක්ද? ඒක නිසා මොකක්වත් කියන්න බෑ මේ කමඨාන් ලියන වාර්තාව පිළිබඳ මූලික උපදේශ ටික මේ විජේ මහත්තයා හම්බෙලා අහගන්න. ඒකට ආවොත් නම් මේක ගන්න පුළුවන් මේ කොහෙන් පටන් අරගෙන කොහෙන් කෙලවර එකක්ද කියලා මට තේරෙන්නේ. ඒක නිසා මූල කර්මත්තානේ මොකද්ද මූල කර්මත්තානේ වැටෙන හැටි පිළිබඳව පොඩි සංඥාවක් දීලා තිබුණා නම් අපිට පුළුවන් මේ මොකා කොහෙන්ද යන්නේ කියලා හිතාගන්න ඒ කිසිම තැනක දීපනතු උපදේශ වර්ගයක් කියන්නේ මේ සලායතන සලකා බලනවා පංචස්කන්ධ සලකා බලනවා අනිත්‍ය කනාත්ම සලකා බලනවායි කියලා මේ එකක්වත් කරන්න ගියොත් ඔය ප්‍රകൃති එකක්වත් වෙන්නේ නැහැ. ප්‍රകൃතියක එන්න නම් ඔක වෙන්න අරින්න ඕනේ. මේ විදිහට කරන්න හදන එක තමයි හොඳම වැඩි තමයි ප්‍රകൃති වශයෙන් ආනාපාන වගේ පිම්බීම මේ ඉන්න ඉරියවට වගේ හිත දාලා කරනවා නම් ඒ වගේ වார்த்தාව එතනින් පටන් ගන්නවා නම් අපිට කියන දේ තේරුම් ගනි. ඒ නිසා මේක කමඨාන් වார்த்தා ලිවීම පිළිබඳව උපදේශ වලින් බාහිරව ගිය එකක් නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු. ඒකට කැමැති නම් මේ මේ අපි මේ කරන භාවනාවට එන්න කැමති නම් ඒ කමඨාන වාර්තා ලිවීම පිළිබඳව පොඩි අවධානයක් යොමු කරන්න කියලා. ඊළඟට තියෙනවා ප්‍රශ්න තුනක් මේ ප්‍රශ්න තුනම ප්‍රකාශ හා යෝජනා පිළිබඳව පළවෙනි ප්‍රශ්නේ සුබ දවසක් වින්වත් ගරු ස්වාමින් වහන්සේ මහා ඔබ වහන්සේ වෙත යොමු කරන තෙවන කමඨහන් වාර්තාවයි මා මීට පෙර ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කළ සතිය පිළිබඳ වාර්තා දෙකට ඔබ වහන්සේ දුන් ඕදන් සතිය තව තවත් තීව්‍ර ලෙස දිනු කර ගැනීමට මහෝපකාරී වුණා. දැන් මට කයේ දැරීමට සිහිය පවත්වා ගනිද්දී බාහිරින් එන ශබ්දයේ දෙස සිහිය සිහිය යොමුකොට ආපසු කයේ දැනීමට සිහිය ගෙන ඒමට ඍසිසේ කළ හැකිය. විටකදී ශබ්දයේ අතර ඇති නිශ්ශබ්දතාවක් වෙන්න දැනේ. එම අතරතුර කාලයේ කයට මාරු වීමට තරම් සිහිය දියුණු වී ඇති බවක් දැනේ. ශබ්දයක් අවට ඇසෙන්නේ කිසියම් සිදුවීම් දාමයක ප්‍රතිඵලයක් ලෙස බව දැනේ. තවදුරටත් ඔබ වහන්සේ දේශනා කළ ආකාරයට ආකාරයට ශබ්දයේ බාහිරින් තිබුණද කයි සංවේදනයන්ට බාධා නොවන පරිදි සිහිය පවත්වා ගත හැකි බව අත්දැකීමෙන් ඉගෙන ගත්ෙමි. තවද පරියංක භාවනාව පිළිබඳව ඔබ වහන්සේ ඉක්ුත් දිනේ කළ දේශනා කීපයේ භාවිත රූප සංඥා පිළිබඳව තිබුණු ගැටලු निराකරණය කර ගැනීමට බෙහෙවින් උපකාරී විය. ඉහත සඳහන් රූප සංඥා අවස්ථාව පරයන්ක භාවනාව ඇල්මැරුණු තත්ත්වෙන් මුදා ගැනීමට උපකාරී වුණා. අවසාන වශයෙන් ඔබ වහන්සේ විහිත නොබලා අපගෙන අනන්ත අප්‍රමාණ කරුණාවෙන් කරන මේ මහඟු කාර්යයට ඔබ වහන්සේට අපමණ ණය ගැතිය. කමඨහන් සුද්ධ කිරීමෙන් ඔබ වහන්සේ සතු සුද්ධ කිරීමේ ඔබ වහන්සේ සතු ප්‍රායෝගික දැනුම කිසිවක් නොසඟවා අප වෙත ලබා දෙන ආකාරය ඊටමත් කෘතවේදීව සිහිපත් කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතරම ප්‍රාර්ථනා බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් මම නතර වෙමි. ආදු ජීවම අපා ආ එක එක්කත් නැ ඔක්කොටම නිදිමත වඩ. ඊළඟ ඒකත් ප්‍රකාශයක් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි ඇඩිලේඩ් සිට මේ වැඩසටහනට සහභාගී වෙන්න පැමිණියේ අපේ දරුවන් වෙනුවෙන් ඒ දෙදෙනා මයින්ඩ්ෆුල් කිට් ප්‍රෝග්‍රෑම් එකකින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ දෙදෙනාට එදිනදා ජීවිතයේදී මේ ගැන්වූ දේවල් පුරු පුරුදු කිරීමට අපි හැකි පමණ උදව් කරන්නෙමු. අප දෙදෙනාද අපට හැකි පමණින් වැඩිහිටි භාවනා වැඩසටහනට සහභාගී වුනෙමු. එහිදී සක්මන් භාවනාවේ ඇති වැදගත්කම සමාධියට වඩා සතියට ප්‍රමුඛ කර ගැනීමේ වැදගත්කමත් වටහා ගත්ෙමු. එදිනදා ජීවිතයේදී තනිව කරන වැඩවලදී සතිය පැවැත්වීමට හැකි පමණ උත්සාහ කරන්නෙමු. ඔබ වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඇඩිලේඩ් පුරවරයේ මයින්ඩ්ෆුල් කිඩ්ස් uh, ප්‍රෝග්‍රෑම් එක ඉතා ඉක්මනින් පටන් ගැනීමට හැකි වේවා. ඔබ වහන්සේ මේ කරන්නා උදාර්ථ ශාසනික මෙහෙවර ඉතා දීර්ඝ කාලයක් කරගෙන යාමට ඔබ වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයද දීර්ඝායුෂද පතමු. ඔබ වහන්සේ පතනා බෝධියකින් ඉතා ඉක්මනින් නිවන් සුව අවබෝධ කර ගැනීමට හැකි වේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් ආසාසාස් මාස. ඇඩ්ලිඩ් වල යනවනම් මෙහි ඔය මේ කිස්බරෝ පන්සලේ කිඩ්ස් ප්‍රෝග්‍රෑම් එක කරන ප්‍රෝග්‍රෑම් කරන කට්ටිය ටිකක් ගෙනියන්න ඕනේ. එතකොට මට වැඩ අඩුයි. මං කිව්වා ඒ කට්ටිය පුළුවන් නම් මේ බ්‍රිස්බේන් වලටත් ගෙනියන්න කියලා ඉල්ලහන් විතරයි ගිහිල්ලා හිටියේ. එතකොට මට හරි ලේසියි. එතකොට මේගොල්ලන්ටත් හරි ලොකු මොකද්ද වෙන්නේ අත්දැකීමක් ලැබෙනවා. ඒ නිසා අපි මාත් ප්‍රාර්ථනා කරන ඉක්මනටම ඇඩ්ලිඩ් ඒක සංවිධානයේ වේවා සංවිධානය වෙනකොට මේ ඒ වැඩේට උදව් කරන අයත් සමගව ගියොත් මට හරි ලේසි පහසුයි ඒ නිසා ඒ අත්තන්ටත් මම මේ වෙලාවේ ආරාධනා කරනවා අපිත් ඔක්කොම එකතුලා ප්‍රාර්ථනා කරමු මේ හිතු පතු කාරණා ඉෂ්ට සිද්ධ වේවා කියලා නෑ නෑ එහෙම ඕනේ නෑ මේක මේ මුත්තා වගේ කොහෙවත් යන්නේ නැහැ ඉඳගෙන මෙහෙට ගෙන්නන ඔක්කොම ඊළඟ ප්‍රකාශය ගරු ස්වාමින් වහන්සේ අවුරුදු ගණනක් තිස්සේ ඔබ වහන්සේ අප වෙනුවෙන් කරන සේවයට අප නායකත්ව වෙමු. ඔබ වහන්සේට මෙම කාර්යය තවත් බොහෝ කල් කරගෙන යාමට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මෙම කාර්යයට අනුග්‍රහය දක්වූ මෙම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු අනෙක් ස්වාමින් වහන්සේලාටද নমස්කාර කරමි. මෙම ස්ථානයේ ගොඩනැගීමට උරදී එය පවත්වාගෙන යාමට කටයුතු කරන සෑම සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. පසුබිමේ සිට මෙම කාර්ය සාර්ථක කර ගැනීමට අපමණ වෙහසක් දැරූ පියා චිත්‍රා උසී ලාල් තෙලිනි අතුල චන්ද්‍රිකා දිල්හාන් ඇතුළු ලාල්ගේ නම කපන්න නම කී නොකී සෑම සිළු දිනාටම පුණ්‍ය අනුමෝදනා වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. දැන් අපි අදත් නැත කළා තියෙනවා 345 ට. තව එකක් තියෙනවා. මේ මේකත් ප්‍රකාශයක්. මේ අවසානයේ කියවරමින් ඉල්ලා සිටිමි. එහෙම කියලාමයි තියෙන්නේ. අවසරයි මෙල්බන් අය වෙනුවෙන් මේ දින කිහිපය තුල භාවනා කටයුතු කළ ගරු ස්වාමින් වහන්සේට මා පළමුව මගේ ගෞරවය පුද කරමි. එලෙසම මෙම ස්ථානයේ ලබා දුන් ගරු අපගේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු වැඩ සිටින ස්වාමින් වහන්සේලාටද මා ගෞරවය පුද කරමි. මේ සංවිධානය කළ සියලුම දෙනාටත් වරහන් ඇතුලේ නම් සදාන් කළ නොහැක 19 කටයුතු කළ සියලු දෙනාටද මේ පින් අත්පත් වේවා. එසේම මෙල්බන් ජනතාව වෙනුවෙන් මෙවන් පින්බීමක් ඉදිකිරීමට මූලික වී කටයුතු කළ පත්‍රා හා දයා සමර්පෝන් ඇතුළු සියලුම දායක දායකාවන්ටද මේ පින් අත්වේවා. පසුගිය හා වර්තමානයේ කටයුතු කරනු ලබන මෙම විහාරවාසී දායක සභාවලටද පින් අනුමෝදන් වේවා. අවසාන වශයෙන් නැවත වරක් ගරු ධම්මජීව ස්වාමින් වහන්සේටත් අපගේ නායක ගරු විජිත ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන සියලුම පින්වතුන්ටද එම අත්භවයේම නිර්වාණ භූතය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. සෑමට තිරුවන් සරණයි. පින්වත්නි. ආ සාදු. ස්වාමීන් වහන්සේ මම තව ප්‍රශ්න. මේ ඉවරයක් කරන්න දැන් තුනයි කියවට පස්සේ දැන් තව තුනක් ඉදිරිපත් කරන්න. ඔය මේ කියලා තියෙන කරුණාකර ස්වාමීන් වහන්සේ තම කතා කරගෙන විනාඩි 5ක් සලසා දෙන්න නිසා බගෑවිලා දෙනු කිසිම විදිහකට කරන්න බෑ. විනාඩි 5 පහ දෙන්න ගියොත් එහෙම හදිම කරදරයි. ඒ නිසා මම ඉල්ලා හිටනවා මුළු ඔක්කොටම මේ අපි ලංගම් බස් එකේ යන් ප්‍රයිවට් කාර් ඉල්ලන්න එපා. ඒ නිසා මේ වගේ වෙලාවක කියන්න බැරි හංගන්න එපා මොනවාක්වත් මේකට දාන්නකෝ. මේකට ඔක්කොම ඇඳි ගෑවිලා යන්න හරි. පුද්ගලිකව තියාගන්න එපා මොනවාක්වත්. ඒ නිසා මේ වෙලාව දුන්නොත් එහෙම බේරන්න බෑ. දැන් මම ඒක තමයි රෙසිඩෙන්ෂල් රිට්‍රීට් ඉල්ලන්නේ. දැන් මේ සැරේ රෙසිඩෙන්ෂල් කරේ නෑ. මේ ශරීරය උනාට උඟක් ප්‍රයෝජන ගත්තා. මම ඒකට මම යටත් පාත්‍ර ඉල්ලා හිටනවා. ඇත්ත. නමුත් එතකොට මේ සමහරුගේ ඉල්ලීම් අහක දාන්න වෙනවා. ඒක ඉතින් ඒ වැරදක් කරත් හිතකින් නොවේ. දැන් මේ වෙලාවේ දුන්නොත් එමේ මට ඊගා තියෙන පැය කරන්න හම්බ. ඊට පස්සේ මේ යනකම් විනාඩි 5ක් දෙනවා කිව්වහම ඇත්තටම මට ඕන නෝ සමහරට චූ කරන්න කක් කරන්න වෙලාවකුත් නැහැ. ඒකත් මේ හිර කරගෙන ඉන්නේ. ඒ නිසා අනුකම්පා කරන්නේ මොකද විජිමන්ත කියන්නේ ඒක හරි පොදු ප්‍රතිපත්තියක් තියෙන කොහොමද ඒ නිසා මේ මේ වගේ කරන්න වෙච්ච එක මම සතුටු වෙනවා මම මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇත්තට මේ පොඩි ළමයි වෙනුවෙන් දවස් තුනක් වෙන් කරපු එක විතරයි මම කරේ ඒකෙන් ගොඩාක් වැඩි හිටිය වැඩ ගත්තා ඒක නම් මම සතුටු වෙනවා අපි නැවතත් යාළුකම් හදාගත්තා ඔක්කොම කරගත්තා ඒ නිසා සමහරකු ඉල්ලීම් වලට කරගන්න බැරි වෙයි මං ඉඟ දාගෙන යන ගතියක් පේන්න තියෙනවා ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක නෑ. ඒ කට්ටිය පොඩ්ඩක් අනුකම්පා කරමුනො සමස්තයක් වශයෙන් සිදුවෙච්ච සේවය පිළිබඳව අපි ඔක්කොම එක සැරේ සාදු කියලා සමාදන් සාදු සාදු සාදු. එතකොට අපි 3:45 ඉඳලා 4:45 වෙනකන් මේ සක්මන් කරලා ඊට පස්සේ 5:45 වෙනකන් 3:45ට පාරයන්කයට එන්න ඕනේ. ආ දැන් 2:45 නේ සමාවෙන්න. ඔය 2:45 පනලා. අපි 3:45 වෙනකන් සක්මන් කරලා 4:45 වෙනකන් පරියංක භාවනාවක් කරනවා. සීල දිනාටම සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.